ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ 7 වෙනි දවසටත් ධර්ම දේශනා වාරය ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ එනිසා චිරු දිනාම සූදානම් වෙලා ධර්ම කරුණේ යුක්තව සාදු කාර්යයක් පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතමෝච භික්ඛවේ සම්මා ආජීවෝ සම්මා ජීවං පහම් භික්ඛවේ ද්වයං වදාමි අත්ථි භික්කවේ සම්මා ආජීවෝ සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්කා අත්ථි භික්කවේ සම්මා ආජීවෝ අරියා අනාශවා ලෝකුත්තරා මග්ගංගාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවට ප්‍රධාන වශයෙන්ම ධර්ම මාතුකා ලබා ගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච මහා චත්තාරීචක සූත්‍රයේ මේ සූත්‍රයේ තේමාව වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙම නැත්නම් හතරවෙනි චතුරාර්ය සත්‍ය, එම් හතරවෙනි ආර්ය සත්‍ය, එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව, නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය. ඉතින් ඒ අතර තියෙන මේ එකින් එකට එකින් එකට තුඩු දෙන අන්තර් සම්බන්ධතා මේ චත්තාරිචක සූත්‍රයේදී ਸਰවචනාංශේ පෙන්ලා දෙනවා මට්ටම් කීපයකින් නිකන් හරියට ශාසනයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් පෙන්වන්න වාගේ නැත්නම් කෙලෙස් පරිඋත් විචක්‍රම කෙලෙස් පරිඋත්තාන කෙලෙස් අනුසය කෙලෙස් පෙන්වන්න වාගේ ඒක එක කෙලෙස් මට්ටම් වලට අදාළ ශික්ෂණ වගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන එක එක මාර්ගාංග ක්‍රමයෙන් තනි වැඩි වෙන හැටි ගොනුව එන හැටි ඒකේ පෙන්ලා තියෙනවා. ඒකෙදී මේ හරි මැද හරියක් වගේ යනකොට තමයි ඔය ආජීවයේ සම්බන්ධ නැත්තම් සම්මා ආජීව කියන මාර්ගාංගයේ ඉදිරිපත් වෙන්නේ ඊට කලින් තමයි සම්මා වාචා සම්මා කම්මන්ත කියලා කායික දුස්චරිත සහ වචී දුස්චරිත නැත්නම් කාය සුචරිත හා වචී සුචරිත සම්බන්ධ මාතෘකා කතා කරන්නේ. ඉතින් ඒ කාය සුචරිත වචී සුචරිත කියන එක ලෝකයා සීලේ වශයෙන් හඳුන්වනවා. ඒක සමහර විටක ප්‍රාතිමොක්ෂ සංවර සීලය කියලා කියනවා. නැත්නම් ශික්ෂාපද සීලය කියලා කියනවා. ඉතින් මේ සීලය පිළිබඳ විස්තර කතා කරනකොට හැම වෙලාවෙම වගේ සරුවචන් ආංශේ ඒ ප්‍රාතිමොක්ෂ සංවර සීලය විතරක් නෙවෙයි සතර සංවර සීලයක් ගැන සංවර සීල හතරක් ගැන කතා කරනවා. ඒ ශික්ෂාපද සීලය නැත්නම් ප්‍රාථම උත්කෘෂ්ඨ වශයෙන් කියන ප්‍රාථමෝක්ෂ සංවර සීලයට මේ ආජීව පාරිශුද්ධ සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, පත්‍ය සම්නිශ්චිත සීලය කියලා තව අනුවර්තනෙ වෙච්ච පටේ හැසිරෙන සිල් තුනක් අවශ්‍ය කරනවා. ඒව ආවට පස්සේ තමයි ඔය ශික්ෂාපද සීලය හොඳට තෙද ගැන්වෙන්නේ. ඒ වගේම ඉදිරි ගමනකට යන්නේ. ඉතින් මේ වගේ සීලේ උත්කෘෂ්ඨ මට්ටමකට නැත්නම් අදි සීලයකටපත් වෙච්ච සංඝයාට ඒ සතර සංවර සීලේම අවශ්‍යයි අර ආජීව පාරිශුද්ධ සීලේ ඉන්ද්‍රිය සංවර සීලේ ප්‍රතිසංනිසිත සීලේ කියලා කියන තමන්ගේ දිවි පැවැත්ම ජීවක වෘතිය ඒ වගේම ඉන්ද්‍රිය සංවරය කියලා කියන පිරිසක් ඉදිරි පිට සිල්වන්තයි කියලා පේන පෙනුම විතරක් නෙවෙයි ඒ සඳහා අනුයාතව පවතිනා වූ ඇහ කන දිව නාසය ආදී ඉන්ද්‍රිය ධර්ම හික්මව ගැනීම සංයමය කර ගැනීම ඒ වගේම තමන් ජීවිතයේදී වැඩ කරන්නා වූ සම්බන්ධ වෙන්නා වූ ප්‍රත්‍ය සම්බන්ධව ක්‍රියා කරන ආකාර ප්‍රත්‍ය සම්නිස්සිත සීලය කියලා කියනවා අන්න එව්වා මේ ප්‍රධාන ශික්ෂාපද සීලයට ආධාරෝපකාරයි යම් කිසි කෙනෙක්ගේ ප්‍රධාන ශික්ෂාපද සීල ප්‍රාථමික සංවර සීලය අරස කිරීමට වටේ ඉන්නා වූ අනිකුත් සීල් ගැන නොතකා හිටියොත් නොබෝ කලකින්ම අර ප්‍රාථමික සංවර සීලය කියන එකත් කැඩිලා බිඳලා යනවා අරසාවක් නැති වෙනවා ඒක නිසා යම් කිසි කෙනෙක් අර ප්‍රධාන ශිල්පද විතරක් නෙවෙයි ඒකට අනුයාතව පැවතිය යුතු ඉතිකු ශිල්පද ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් ඒව මාර්ගෙන් අනුග්‍රහ කරනවා ප්‍රධාන ශිල්පදවලට. ඉතින් අපි ආජීව පාරිශුද්ධ ශූලය කියන එකට සම්බන්ධ කෙරුවොත් මේ සම්මා ආජීවය කියන එක ඒ සම්මා ආජීවයක් නැතුව අර සම්මා වාචා සම්මා කම්මන්ත කියන ශික්ෂාපද ශීල වලට පවතින්න අමාරුයි. නමුත් ආරම්භයේදී වැඩේ පටන් ගන්නකොටම තමගේ ජීවිකාවෘතිය, අවතුම් පැවතුම් වගේ දේවල් තද බල තීරණාත්මක විනිශ්චයක් කරන්න ඉඩ තියෙනවා. තම මොන ජීවන රටාව කරත් ශික්ෂාපද වලින් පටන් ගන්න පුළුවන්. පටන් අරගෙන මේ පටන් ගත්ත ශික්ෂාව නැත්නම් සීල ශික්ෂාව කරගෙන සමාධියක් අපේක්ෂා කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ ඉතුරු අර ආජීවය ඉන්දිය සංවරය ප්‍රත්‍යසන්නිසිත වගේ දේවල් වගේ බලා ගන්න වෙනවා. වෙන විදිහකට කියන්න පුළුවන් යම් කෙනෙක් බණ භාවනාවකට බැහැලා සීලෙන් අතර වෙන්නේ නැතුව බණ භාවනාවට බැහැලා ඒකේ යම් යම් දියුණු ලක්ෂණ ඒවා යම් යම් ප්‍රගමනයක් ඉස්සරහට යන ගතියක් එනකොට තමයි ඇත්තටම ඒ කෙනාට අර මූලික ශික්ෂාපද සීල වලට අමතරව තමන් පරිභෝග කරන වස්තුන් පිළිබඳව ඇවතුම් පැවතුම් ජීවිකාවෘතිය පිළිබඳ අවතුම් පැවතුම් සහ ඉන්ද්‍රිය ඇකන දිවනාසී සංවර කර ගැනීම කරන්න පුළුවන් වෙනවා. ඒවා මේ කිනකට ප්‍රත්‍යුත් ප්‍රත්‍යুৎපන්න වෙන ධර්ම. මේ භාවනා කිරීගෙන යනකොට තමන් තුළ බුදුම විදිහේ නම්‍යශීලීත්වයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අලුතින් ප්‍රස්තාවල් වඩා හොඳ බණ හොඳ කල්යාණ මිත්‍රයෝ ඒ වගේම වීර්ය ආදී කුසල ධර්ම ඉන්දියා ධර්ම වැඩෙනකොට තමයි අර ආජීවයේ පිළිබඳ නැවත සලකා බලන්න වෙන්නේ. සලක බලන්න පුළුවන් නේ ඒ වෙලාවට පමණයි. අනික වෙලාවට කෙරුවට ඒකෙන් එච්චරම එකිනෙක අත්‍යන්ත ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන පිරිසක් ගත්තාම ඒ පිරිසට භාවනා නොකරන පිරිසකට වැඩිය මේ සතර සංවර සීලය වැදගත් වෙනවා. තවත් ඉස්සරහට යනවා නම් පැවිද්දෙකුට ඊටත් වඩා වැදගත් වෙනවා. ඊටත් වැඩිය කියනවා නම් භාවනා කරන පැවිද්දෙකුට සම්පූර්ණ කාලින භාවනා කරන කෙනාට මේ ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිසිත සීලය, ඉන්දිය සංවර සීලය කියන මේ காரணා අනිවාර්යයෙන්ම තමන්ගේ ගුරු પરම්පරාවෙන් තමන්ගේ එතෙක් තමන් කරා පැමිණිච්ච සම්ප්‍රදායෙන් ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ සඳහා ගොඩාක් කල්යනා ඒ නිසා ආරම්භයේදී ව නැතුණට ප්‍රශ්නයක් නැහැ. නමුත් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් දිනු වෙනකොට හැම වෙලාවෙම ඒව පිළිබඳව සැලකිල්ලෙන් ගමන් කරනවා නම් එnde ende ende බුදුමාකාර ගැඹුරකට බුදුමාකාර විශ්වසනීය දැනුමකට බුදුමාකාර විවිධාංගීකරණයකට ලක් කරනවා මේ මානසික මනස. ඉතින් ඒකට අනුග්‍රහ කිරීමට ඒ කෙනා පුළුවන් තරම් ප්‍රස්තාව ගන්න ඕනේ. අවස්ථාවන ඉදිරියට යන්න ඕනේ. අන්න ඒ කියන පසුබිමේ ඉඳගෙන තමයි අපි මේ ආජීව පාරිශුද්ධ සීලය නැත්නම් සම්මා ආජීවය සම්බන්ධ කරගත්ත මේ ආරිවංශ සූත්‍ර දේශනා අපි ඉදිරිපත් කරගත්තේ. අපි ඊයේ ඒකෙදී මූලික හඳුනා දීමක් කරලා ඊතර ඊතර චීවර මහාර්ය වංශය ප්‍රතිපදාව පිළිබඳව යම් ප්‍රමාණයකට සාකච්ඡා කරා. ඉතින් මම හිතුවා අද ඒ සූත්‍රයට කරන ගෞරවයක් වශයෙන් ඉතුරු ඒ ඉතරීතර පින්නපාත ආර්ය මාර්ය වංශ ප්‍රතිපදාව ඉතරීතර සීනාසන මාර්ය වංශ ප්‍රතිපදාව සහ භාවනාරාමතා මාර්ය වංශ ප්‍රතිපදාව පිළිබඳ ඉතු කාරණා තුනක් ඉඩ ලැබෙන පමණින් අද ඉදිරිපත් කරගනිමු කියලා. එතකොට මේ ප්‍රධාන වශයෙන්ම ඊ අපි සාකච්ඡා කරපු සිවුර සම්බන්ධව ඇඳුම ගීයන්ගෙන ඇඳුම සම්බන්ධව යොදන ලද වචන ටිකමයි මේ ਸਰවචන් වහන්සේ පින්ඩපාතයේ සම්බන්ධයෙන් ආහාර සම්බන්ධයෙන් නැත්නම් සීනාසන සම්බන්ධයෙන් නැත්නම් ගිහි නැත්නම් කියනවා නම් ඉදුම් හිටුම් ගෙවල් දොරවල් ගැන සම්බන්ධයෙන් එකම ක්‍රමයටමයි යන්නේ. ඒ නිසා ඒකේ අදාළ කාරණාව සන්දර්භේ නැත්නම් දර්ශනයේ තේරුම් ගත්තට පස්සේ කෙනෙකුට තමන්ගේ පෞද්ගලික ඥාණය තම තම නැනපමණි ඒ හැම දෙයකටම යොදා ගන්නත් ඇති වෙනවා. නමුත් අපි වටිනා ශාසනයක නැත්නම් වටිනා සම්ප්‍රදායක ගත කරන නිසා චීවර මහාරේ වංශය ඊතර ඊතර චීවර මහාරේ වංශ ප්‍රතිපදා දැනගෙන ඊතර ඊතර පින්ඩපාත මහාරේ වංශ ප්‍රතිපදා දැනගත්තත් හරියට අපේ ශාසන ඉතිහාසයේ ඒ සම්බන්ධයෙන් තියෙන තොරතුරු ඒ පැත්තට යන කෙනාට හරියට ධෛර්ය උපදවනවා. ඒ නිසා ඒකට කාලය ගත කරාට ඒක නාස්තියක් වෙන එකක් නෙවෙයි කියලා මම හිතනවා. ඒ නිසා බලාපොරොත්තු වෙනවා ඒ ඉතරීතර පින්ඩපාත මහරි වංශ ප්‍රතිපදා සම්බන්ධ කරුණු ටිකක් ඉදිරිපත් කරන්න. ඒක සූත්‍රය කියවනවා නම් ආර්ය වංශ සූත්‍රය. ඒක තියෙන්නේ සර්වඥ දේශනාවේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සඳහන් වෙලා තියෙන සූත්‍රය. ඒකේ පාළිය යන්නේ පුණජපනම් භික්කවේ බික්කු සන්තුට්ඨෝ හෝති ඊතරීතර පිණ්ඩපාතේන. ඊතරීතර පිණ්ඩපාත සන්තුට්ඨ්‍යාච වන්නවාදී. නච්ච පිණ්ඩපාත හේතු අනීසනං අපපති රූපං ආපජ්ජති. අලද්දාච චීප පිණ්ඩපාතං නපරිතස්සති. ලද්දාච පිණ්ඩපාතං අගතිතෝ අමුචිතෝ අනජාපන්නෝ ආදීනව දස්සාවි පරිපුඤ්ජති තායචපන ඉතරීතර පිණ්ඩපාච සන්තුට්ඨිය නේව අත්තුක්කං සේති නෝපරම්බේති සෝහි තත්ත දක්ඛෝ අන්ලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති භික්ඛවේ භික්ඛු ආර්ය වංශේ තිතෝ හෝති මේ තමයි භික්ෂුවක් විසින් තමයි වළඳන පිණ්ඩපාතේ රටුන් දෙන පින්ඩපාතේ වළඳලා ජීවත් වෙන භික්ෂුව අනුන් මත සම්පූර්ණ යැපී සිටින භික්ෂුව ඒ විසෙයි ශාසන ප්‍රතිපත්තිය නැත්නම් භික්ෂුවගෙන් විය යුතු යුතුයකම් කොටස තමයි මේ pāli වාක්මාලාව ඇතුල් කරලා තියෙන්නේ ඒකෙත් ඉස්සල්ලාම් පටන් අරගන්නේ පුණජ පරම්පික වේබික්කු සන්තුට්ඨෝ හෝති iterator පින්ඩපාතේන නැවතද මහණෙනි මේ අනුන්ගේ බත දීලා නැත්නම් ශද්ධහ දෙයියෙන් ලැබෙන පින්ඩපාතයේ වළඳලා ජීවත් වෙන භික්ෂුව තමන්ට ලැබෙන යම් පින්ඩපාතයකින් සතුට වෙන ගුණය සහිත කෙනෙක් වෙන්න ඕනේ. සන්තුට්ඨෝති ඊතර ඊතර පින්ඩපාතේ. ඉතින් ඒක තමයි කරන හැටි ඒකෙන් හම්බ වෙන අනෙකුත් විවිධාකාර ආනිසංස තමයි ඉතුරු පාටවලින් තේරෙන්නේ නිසා ලදයම් ආහාරයකින් සතුටු වීමේ ගුණය ආර්ය වංශ ප්‍රතිපදා වශයෙන් සඳහන් කරන්න පුළුවන්. මේකෙදී ආර්ය වංශ ප්‍රතිපදාවෙන් පිට සර්වචනාංශේ සඳහන් කරලා තියෙන කාරණා භෞසුත භාවයේ සඳහා ඉදිරිපත් කළොත් ඔය කුමාර පඤ්ඤා වගේ තැන්වල සෝපාක පුංචි මේ දරුපැටි හම්බ වෙච්ච වෙලාවේදී බුදුජානනාංශයේ උපසම්පදාව දෙන්නේ වීදියේ හිටගෙන. අහනවා ඒක නාමකින් කියලා. පොඩි එකෙක්ගෙන් 1 2 3 4 අහනවා ඒක නම් කිම කියලා. එතකොට සෝපාක දෙන උත්තරේ තමයි සබ්බේ සත්තා ආහාරට්ටිචිකා. ස්වාමීන් වහන්සේ සීළු සත්‍යෝ ලෝකේ ආහාරම තරඳා පවතිනවා මේක එක නම් වූ සත්‍යයි කිය. මේක ਸਰුවඥ දේශනාවක්. සීලුවම සත්‍යෝ යැපෙන්නේ ආහාර මත. නමුත් තියෙන ආහාර ලෝකයේ උපදවන ආහාර වලින් 100ට 80ක් 90ක් විතර ওই 10ක් 15ක් අතිසුඛෝපභෝගීව සංഭാෂණ පවත්වමින් දෙලෙන් කාලා කිරෙන් අත හොදගෙන ජීවත් වෙනවා. ඊට පස්සේ ඉතුරු වෙන රොඩු ටිකක් ඉතුරු 180ක් විතර පිරිස උලා කාලා ජීවත් වෙනවා. අපි කොච්චර ශිෂ්ටයි කියලා කිව්වත් ලෝකේ ආහාර බෙදී යන ප්‍රදේශය බලනකොට මිනිස්යෝද කියලා හිතන. ඒ ධර්මතම අසාධාරණ බෙදී යමක් ආහාරවල තියෙන්නේ ලෝකයේ නිෂ්පාදනය කරන ආහාර වලින් මම හිතන්නේ ශීල 30කට 40කට වැඩි ප්‍රමාණයක් මධ්‍යසාර නිෂ්පාදනය සඳහා කෙලිම පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඇත්තන්ට කාලා කාලා බොණ්ඩ. ඊට පස්සේ ඉතුරු ආහාර සම්පූර්ණයෙන්ම අසාධාරණ ක්‍රමයකට බෙදලා යනවා. නිසා ලෝකයේ ජීවත් වෙන මිනිස්සුયો ගත්තත් 50කට වැඩිය රැට නිදාගන්නේ කන්න නැතුව. ඒ මේ අටසිල් සමාදන් වෙලා විකාල භෝජන නිසා නෙවෙයි කන්න නැහැ. සමහර කට්ටියක් සංభాෂණ පවත්වමින් අර තෙලෙන් කාලා කිරින් අත හොදාගෙන අර මද්දිසාර බීලා පාන් නැත්තම් කේක් කපලා අපි වගේ මහන්සිලා හම්බ කරපල්ලයි කියලා ඒගොල්ලෝ ආර්ථික මේ ප්‍රතිපත්ති හදනවා. කවදාකවත් තේරෙන්නේ විශාල පිරිසක් බඩගිනි ඉන්නවා කියලා. ඒ නිසා ආහාරයේ වෙදී යෑමේදී පුදුමාකාර පන්ති සටනක් පුදුමාකාර ඊර්ෂ්‍යාවක්, ඒ වගේම වැඩියෙන් කාලා තරබාර වීමේ රෝගයක්, කොලෙස්ටරෝල් වැඩි වීමේ රෝගයක්, සීනි වැඩි වීමේ රෝගයක් පුදුමාකාර කට්ටියක් විඳවනවා. තව කට්ටියට කන්න නැතුව උලා කාලා අර මිනිස්සුන්ට වෛර කරලා උදේ ඉඳලා හැන්ද වෙනකම් දැවෙනවා. <clears throat> උදේ ඉඳලා හැන්ද වෙනකම් පැලෙනවා. මේ තමයි මේ ආහාර නැති ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. හොඳට ඕම කුසිකමස ආහාර සංවිධානයේ කියනවා පවතින ආහාර හොඳටම මනුෂයට ඇති කියලා. මොකක්ද දායකත් මේක සමෝසෙ බෙදෙන්නේ නැහැ. මොකද හේතුව ඇති මනුෂයා අර විදියට බුදුම විදියට එකෙන් ඒක මත පීනන අතරේ නැති ඇත්ත බුදුම විදියට තැවෙනවා. ඉතින් ඒක සඳහා නිකන් ලදයන් සතුටකින් ආහාරකින් සතුට වීමේ ගුණය තියෙනවනම් ඒ ලෝකේ කවදාකවත් විසඳන්න බැරි තියෙන ටික සමෝෂයේ බෙදලා යන ක්‍රමයට දුමාකාර සහයෝගයක් හම්බ වෙනවා. ඉතින් ඒක අඩු ගානේ මේ ශ්‍රද්ධා දෙය වළඳලා ජීවත් වෙන සංඝයාගේ ආදර්ශයක් වෙනවා. ලදයන් දෙකින් සතුට වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් ආධ්‍යාත්මයක් ගැන හිතනවා නම් යම් කිසි කෙනෙක් ශීල ශික්ෂණයක් ගැන හිතනවා නම් සමාධි ශික්ෂණයක් ගැන හිතනවා නම් ප්‍රඥා ශික්ෂණයක් ගැන හිතනවා නම් මේ ලෝකයේ තියෙන යථාර්ථයට පිටුපාලා කදාකත් ඒක කරන්න බෑ. ඒක නිසා ඇත්තටම ඒ පැත්තෙන් බැලුවත් සිල්වතෙත් රාත්‍රියට ආහාර නොගෙන සිටීමෙන් අර දුප්පතා විඳින දුකේ යම් ප්‍රමාණයක බුද්ධියක් ලබනවා. ඒක එහෙම අත්කලමතාන ලෝකයට දාන්නට හදපු ශික්ෂාව දැන් නෙමෙයි නමුත් කිට්ටු කරනවා. ඒ වගේම තමයි ආහාර ගැන කතා කරනකොට රාත්‍රී ආහාරය වැළැක්වීම අපි මේ ශික්ෂාපදයක් මාර්ගයෙන් ප්‍රතික්ෂේප කරනවා නැත්නම් අවලංගු කරලා තියෙනවා. නැත්නම් මේ රාත්‍රී ආහාරය තමයි කාමභෝගීන්ගේ ප්‍රධානම කාම උද්දීපනය. රාත්‍රී කැමෙන් පස්සේ තමයි කාම ක්‍රීඩා වලට යෙදෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක බලක් කරනවා නම් ඒ පුද්ගලයාට කැම හොයන්න යන වියදපත් නතර වෙනවා උයන්න පියන්න යන වේදපත් නතර වෙනවා අන් තද බල කාමකෝප පැවිෂණ එකත් නතර වෙනවා ඒ නිසා ශික්ෂාපදයක් වශයෙන් කෑම වේල උදේට වත පමණක් සීමා කරනවා උදේ අරුණ නැගපු තැන පටන් දවල් මධ්‍යහ්නයේත් ඒ අතර ටික එක වේලක් වශයෙන් සඳහන් එක බෙදලා කෑවත් එක වේලක් වශයෙන් ගත්තත් ඒක භෝගයක් එක වේලක් වළඳන එකට වැටෙන්නේ. ඒ වුණත් ඒ ලැබෙන ටිකේ වුණත් ලද යම් දෙයකින් සතුටු වෙන්න දන්නේ නැත්නම් ඒක මේ පැවිද්දෙකුට එහෙම නැත්නම් විශේෂයෙන්ම අනුන්ගේ යපෙන කෙනෙකුට ගැළපෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා යත්තන්ගෙන් ආදර්ශය ඇති වෙන්න ඕනේ. ඉතින් සරුවචන් වහන්සේ මේක සඳහා පුහුණු කරනකොට පුරුදු වෙනකොට මේ අවසාන පස්චිම භවික සත්වයක් වශයෙන් ඉස්ලාම රජගෙන් අතහැරලා ගිහිල්ලා ඒ රජගහනුවර ඒක පින්නපාත ගිහිල්ලා තියෙනවා. දැන් පැවිදි වෙච්ච ගමන් පැවිදුණා කියලා කියන්නේ තපස් පැවිදි. පින්නපාත කරන ගිහිල්ලා වේබහාර පර්වත ප්‍රාන්තයට ගිහිල්ලා පාත්‍රයෙන් මෙහෙම බලනකොට බඩේ තියෙන බඩවැල් ළඟට කටෙන් ආවලු මෙච්චර කල් රාජකන්‍යාවන් ඉදිච්ච තෙලෙන් හදපු කිරෙන් යවපු කැම තියේදී මේ එක එක gederin හම්බෙච්ච බත් පිට දැකලා මම මේක කොහොමද වළඳන්නේ කියලා. ඒකේ කිසියම් නැහැ මුළු ආහාර වේල ගැන සැලකිල්ල එක එකනා බත් ටිකක් දාලා තිනවා කැවිලි ටිකක් දාලා තිනවා පැල්ලුම් ටිකක් දාලා තිනවා හොදි ටිකක් දාලා තිනවා ඉතින් ඒක දැකලා ප්‍රත්‍යවේක්ෂා කරලා තිනවා මම මේ දුක අවබෝධ කරන්ඩ යන බහැපු ගමනක් නම් මේ සතුටු වෙන්න ඕනේ කියලා ඊට පස්සේ ප්‍රත්‍යවේක්ෂා කරලා වළඳපු දවසේ ඉඳලා අන්තිමට පින්වම් පානකම් දිගටම බොහෝම ආඩම්බරෙන් පිටුසිඟා වඩිනවයි කියන වචනේ ඉස්සරහින් තියාන හිඟන්නෙක් බවට පිටුසිඟා වඩනවා කියලා කියන්නේ බත්තික හිඟාගෙන යන જાති කෙනෙක් බවටපත් වුණා. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ ඇති කරපු මේ සම්ප්‍රදාය අද වුණත් බොහෝම නම්බුකාර සම්ප්‍රදායක් හැබැයි හිඟන්නා. ගෙයින් ගෙට ගෙපිලි වලින් හිඟාගෙන ගියාට මොකද ඇති කරපු අදිෂ්ඨාන ශක්තිය නිසා බුදුජානකසේ දීපු ආදර්ශය නිසා අද වුණත් සංඝයාට ගෙපිලි වලින් සිංහාකට වඩිනවනම් ගෙයින් ගෙට ගිහිල්ලා ගෙදරවල දෙන ආහාර වලට වැඩිය තමන් උයාගෙන කන ආහාර වලට වැඩිය ගෞරවයක් මේ ආර්ය වංශ ප්‍රතිපදාව දන්නේ නැත්ව පවත්නවා. සරුවචන් වහන්සේ ඉස්සල්ලාම බුදු වෙලා ඒ රජගහනුවර හිටපු බිම්බිසාර රජුරන්ගේ ආරාධනාවකට ගිහිලා තිනවා ඒ රජගහනුවරට ඉතින් ඉස්සල්ලාම මේ හිතලා ගිය ගමන ওই පස්වග මහණුන්ගේ පස්සේ 69ක් ආතන් වහන්සේලා ඇති කරගෙන ඒ වෙලාවෙ ඉඳලම සුද්ධෝදන රජුරෝ පණිවිඩය ඇරලා තිනවා නැවත නැවතත් නැවත නැවතත් ඒ සිද්ධාර්ථ නැත්නම් ශාක්‍ය මුනි බුදු පුතාට ගෙදරින් දී කියලා. ඉතින් අපි දන්නවා එකේ පණිවිඩ නමයක් යනකමුත් කිසි කෙනෙකුට හම්බෙලා නැහැ. යණ යන එක්කන පැවිදි වෙනවා. රාජ්‍ය රෝගිය පණිවිඩය අමතක වෙලා තියෙනවා. ඉතින් රාජ්‍ය බොහොම කනගාටුවකින් දැදියාට වැලකෙලිය පටන් සිද්ධාර්ථ කුමාරත් එක්ක කඩ කරපු කාළුදා යම්චිවරයටකින් අහලා තිනවා මොකද්ද කෙරෙන්න ඕනේ ඊට පස්සේ කියලා තියෙනවා. මම පණිවිඩය එක පිට එක පිට අරිනවා. මට හොඳ පණිවිඩයක් හොඳ ආරංචියක් තියෙනවා පුතා යම් කිසි තත්ත්වයකට පත්ලා ඉන්නවයි කියලා අනගහන ඉන්නේ කියලා. ඊට පස්සේ ඒ කාර්යදා යමතිවරයා කියනවා මොකද ගියේ ඉසල ගිය කට්ටිය නාවේ. ඉසල ගිය කට්ටිය එතන පැවිදි වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අය ගිය පණිවිඩය මතක නැති කරගන්නවා. එන්නේ නැහැ. ඊට පස්සේ කියනවා එහෙනම් මට පැවිදි වෙන්න අවසර දෙනවනම් මං පණිවිඩ දෙන්නම් කියලා. ගිහිල්ලා පැවිදි වෙලා සර්වචන්සර ආරාධනා කරනවා. ඊට පස්සේ දවස් ගාණක් මේ රජකහනුවර ඉඳලා කිඹුල්ලත්පුරේට පයින් වඩින්නේ ඒ වඩින මග දිගට සුද්ධෝදන රජුරන්ට කරන දෙයක් නෑ මග ගෙවාගෙන යනවා. ඇවිල්ලා ඉස්සල්ලාම රාත්‍රියේ නිග්‍රෝධාරාමේ නතර වෙනවා. නතර වෙනකොට මම සරුවචනංශ ගාව 12000ක් නවක පැවිද්දෝ ඉඳලා තියෙනවා. ඉතින් රාත්‍රියේ ඇවිල්ලා මේ වගේ කැලේක නතර වුණා. කිසි කෙනෙකුට මොස්කිටෝ නොත් නෑ. කිසි කෙනෙකුට මදුරු දඟර නෑ. කිසි කෙනෙකුට දත් බෙහෙත් නැහැ. කිසි කෙනෙකුට දත් බුරුසු නැහැ. කිසි කෙනෙකුට වැසිකිලි නැහැ. මතක තියාගන්න කල්පනා කරන්න 12000ක් කැලේ ඉඳලා ඒ මොනම තරමකවත් කිසිම තැනක චෝදනාවක්වත් අයිතිවාසිකමක් මොනක්වත් නැහැ. අවුෙන්ද ඉරණකට පස්සේ ਸਰවචනාංශී දහටි වරදලා කල්පනා කරා දැන් මේ 12000කට හෙට උදේ දැන් උදේ කන්න. නැත්නම් උදේ දාන්න. කවුරක්වත් නැහැ. දැන් පිය මහ රජුරෝ පණිවිඩ පිට පණිවිඩ ඇරලා තියෙනවා වරෙන් කියලා. දැන් ආවා. නෑ කිසිම ආහාරයක් නෑ. ඊට පස්සේ ආවර්තනය කළ බැලුවොත් පිටිපස්සට මේ වගේ වෙලාවල් වල පෙර බුදුරජාණන් වහන්සේලා මොකද්ද පවත්වපු ආචාර මත වංශ ප්‍රතිපදාව කියලා කල්පනා කරලා තියෙන පාත්‍රය හොදාගත්තා පැසපාරකට. ඒකට අර 12000ම පිටිපස්සේ යනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඇවිදගෙන අන්තිම සුද්ධෝදන රජුරුවන්ගේ රජමාලිගාව තියෙන වීදියට වැටෙනවා. වැටෙනකොට යශෝදරාව පුතත් එක්ක සඳුල්තලාවේ ඉන්නවා. පේනවා එනවා මේ රජකමට අයිති ශක්විත රජ වෙන්න පුළුවන් රජපැටියා විදුසිංහා වඩාගෙන වැඩි හිඟ හිඟ එනවා ගෙදර ඉස්සරහට. හිතා ගන්න බැරි වෙනවා මොකද්ද මේ චාරිත්‍රය කියලා. තමන්ගේම රජමාලිගාවේ ඉස්සරහා හිඟාගෙන යනවා. ඊට පස්සේ දුවගෙන යනවා ගිහිල්ලා පියමා රජුරන්ගේ මාලිකාවට ගිහිල්ලා කියනවා අන්න පුතා රජ පෙළපතියම වැලි මූණි දැලි ගන්න වැඩක් කරනවා කියනවා රජුරිය කලබල වෙනවා මොකද රජුරු පයින් කැල්ලන තිබුණේ මොකද කියලා බලන්න කියනවා සීමඳුර කවුට කියලා බලන්නේ කියලා බලනකොට ගියක් ගියක් ගානේ අර සංඝයාත් එක්ක පිරිසිඟවන්නේ රජුරවන්ට ඇති වෙච්ච කලබලේ මොකද්ද කියනනම් උඩට සලුවක් අඳ ගන්න මතක නැති වුණා රජුරවන්ට රජ ඇඳුම් අඳින්න වෙලාවක් නැතුමා දූවගෙන ගියා වීදියට. ගිහිලව්වා මොකද්ද මේ කරන නව නිග්‍රහව කියලා. ඊට පස්සේ කිව්වා මේ අපි වංශේ පවත්තමයි කියලා. එතකොට රජුරු ආයතන හද්දියනේ අපේ වංශේ සූර්ය රාජවංශේ කවදාකවත් හිඟලා තියනවාද කියලා. ඊට පස්සේ පුත්‍රජානංශ කියනවා මහරජ ඒ ඔබතුමාගේ වංශේ සූර්ය රාජවංශේ මගේ වංශේ ආර්ය වංශේ. මගේ ආර්ය වංශයේ උත්තරම ප්‍රතිපදාව තමයි කවදාකවත් ගෙටකට වෙන්නේ නැතුව යග් යග් ගන්න ගෙප්ලි වලින් ගිහලා දාන වන්දන වෙලා ඒ අර ආර්ය වංශය නැත්නම් මේ ආර්ය කියන පදය ලස්සනට ක්‍රියාවත් වෙන ගමන් මේ අහපු වචනේ නිසාම සිද්ධෝදන රජුරවන්ට ආර්ය විවහාරය තේරෙන්න පටන් ගත්තා. උඩට ඇඳුමක් නැතුව වීදියේ හිටගෙන සෝවාන් වුණේ. සත්‍ය බුදුචර්ණාංශගේ මේ ආර්ය වංශයේ හඳුන්වා දීපු හැටියට රජුරන් ඊට පස්සේ කිසිසේත්ම මේ මූණේ දලී ගෑමක්වත් එහෙම නැත්නම් මේ හිතුවක්කාර වීමක්වත් නෙවෙයි තියෙන්නේ මේ වගේ දේවල් ලෝකේ තියෙනවා රජුරන්ගේ රජ පෙළපතේ නීති පොතේ කිසිම තැනක මේක නැහැ මොකද සර්වචනාංශ කියන අපේ වංශේ රාජ වංශේ නෙවෙයි ආර්ය වංශේ ආර්ය වංශයේ උත්තරම ප්‍රතිපදාවත හිඟා කන්නේ කියලා ඒ ගාම රජුරෝ කියනවා මට අනුකම්පා කරලා රජෙකට වඩින්න ඊට පස්සේ දැන් අද බෑ අද මේ බත සරි බත සරි කරගෙන තියෙන්නේ හෙට නැහෙට වඩින්න. ඊට පහුවෙන් තමයි රජෙකට වඩින්නේ. ඒක නිසා සුද්ධෝදන රජුන්ට අවබෝධය ඇති වුණේ වීදියේදී මේ ආර්ය වංශ ප්‍රතිපදාව කරලා පෙන්නලා ඒක සුද්ධෝදන රජුන් කරපු කෙනහිල්ලක්වත් එහෙම නැත්නම් මේ <clears throat> හිතමනාප කරන්න එකක් නෙවෙයි මෙන්න මේක ආර්ය වංශ ප්‍රතිපදාව කියලා. ඉතින් ඒ නිසා පින්ඩපාත චාරිකාව කියලා කියන්නේ රජ කෙනෙකුට වුණත් හිඟාගෙන කන්න පුළුවන්. ශක්විත රජ කෙනෙකුටත් හිඟාගෙන කන්න පුළුවන්. ඉතින් ඒ කටයුත්තේදී ඒ පින්ඩපාතේ ලැබෙන එක කවදාකවත් ඔය දොස්තර කෙනෙක්ගේ රෙසිපි එකට හරියන විදිහට එහෙම ඒ තෙල් කෑම අයින් කරලා දීවැඩියාට කෑම අයින් කරලා එහෙම නැහැ. එක එක ගෙදරකින් හම්බෙන හම්බෙන ටික ලැබෙනවා. ඒ ටික ඔක්කොම කලවම් කරලා පිට පිට වළඳනකොට කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියන්නේ 1 2 3 ක්‍රමයට සිමෙන්ති බාල්දි 1යි, වැලි බාල්දි 2යි, සක්ක බාල්දි 3යි කියලා කලවම් කරලා කොන්ක්‍රීට් එක ගැහුවගේ දාගත්තට පස්සේ ෆුල් කොන්ක්‍රීට් එක වදින. මොනම දෙයක් කරන්න පාත්‍රයේ තියෙන ඔක්කොම කලවම් කරගෙන කොටක ඉඳලා කාගෙන කාගෙන යන එකයි තියෙන්නේ. ඕිට වැඩිය බුද්ධ භෝගයක් නැහැ. ඔයිට වැඩිම හිඟලා හම්බ වෙන විවිධාකාරයෙන් හම්බ වෙන දේ විතර බුද්ධ භෝගයක් නෑ. ඒක නිසා ආර්ය වංශේ දන්න කෙනා ඒකේ Tamanට කිසිසේත්ම සැලසුම් කරන්න බැරි ගතිය සම්පූර්ණ කර්ම ශක්තිය හැටියට සම්පූර්ණ එළඹිච්ච දේ හැටියට Taman හැඩ ගැහිීමෙන් පුදුමාකාර සන්තෝෂයක් ලබන්නේ. කවදාකවත් ඒකට සැලසුම් කරන්නේත් නෑ. ඒ විතරක් නෙමෙයි ලැබිච්ච දේ නියම් බුදුහාමුදුරෝ අපිට මට මතකයි පුංචි කාලේ අම්මා බත් කනකොට අනල තියාගෙන බත් කටි ඉල්ලගෙන කනවා. අපි බත් කාලා ඉවරයි ඒත් බත් කටි ඉල්ලගෙන කනවා. ඒකේ මේ අම්මාගේ අතින් අතපොනසා ඉඳුල් වුණා කියලා ගැතියක් අප්පිරියාවක් නැහැ අම්මා දෙන එක. මම දැකලා තිනවා රිලවියෝ කනකොට පැටව අම්මගේ කටෙන් ගණන් කරනවා. අම්මා කන වෙලාවේ කටින් ගණන් කරනවා. ඒ වගේ මේ පින්ඩපාතයෙන් ලැබෙන ඒ දාහනේ ටික කියන්නේ බුද්ධ භෝගය කියලා. බුදුරජාණන් වහන්සේ දෙන දේ. ඒකෙදී තියෙන වටිනාම ගුණය තමයි ලද දෙයින් සතුටු ඒ ගුණය විහිදෙන තැන තමයි ත්‍රිතර ජීවල් සම්තුත්‍යාච වන්නවාදී. ඒ ගුණ කතා කරනවා. ලදයන් දෙකින් යැපෙනවා විතරක් නෙවෙයි ලදයන් දෙකින් යැපීමේ ගුණ කතා කරනවා. ඒක නිසා අපි අර බුරුමේ ඉන්න කාලේ මූල මධ්‍යස්ථානයේ මේ වගේ ගොඩනැගිලි ටිකක් තිබුණා. ඉතින් පිටරට ආයතත් පහසුකම් ටිකක් තිබුණා. නමුත් හදිස්සියෙම එතන පොඩි ළමයි දේශීය පිරිමි දේශීය 50යි ගාන දේශීය 50යි පැවිදි කරනවා. ඒක කරන්නේ ඔය අප්‍රේල් තද නිවාඩුවක් මාස දෙකක නිවාඩුවක් කරනවා අන්තිම උෂ්ණයි හරියට ලෙඩ රෝග පැතිරෙනවා කාලයක් තියෙන නිසා ඉස්කෝලේ වහනවා අන්නේ කාලේ මාසයක් ඒ බෞද්ධ සංස්කෘතිය උගන්වන වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් ඒ වෙලාවේ කකුල් දෙක පොඩක් දිගාන හිටියොත් ආමතුරු පැටව කකුල් දෙක අසීරිය රින්ගනවා. මොනම බහනක් කරන්න දෙන්නේ නැහැ. වතුර ටැප්පයක් ගාට යන්න වෙලාවක් නැහැ, නාන්න තැනක් නැහැ. ආලිම කරදරයක්. ඉතින් ඒ නිසා සයිඩෝ කතා කරලා කිව්වා මේ පිටරට අය කැමති නම් මම පැවිදි වෙච්ච කාලේ හිටපු ගමේ පන්සලට ගිහිල්ලා අරණ්‍යයක් පින්නපාත කරන ජීවත් වෙන්න මේ රිට්‍රීට් මේ මේ වැඩපිළිවෙල පහම එන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපි පිටරටෙන් කීප දෙනෙක් කියන්න කැමතිලා පිටරට කට්ටියක් අතර නතර වුණා. ඒ ගියාට පස්සේ සායරෝ කතා කරලා කිව්වා මේ හැබැයි ගියාට අන්තිමම දුප්පත් ගම ස්ථානේ උයන්නේ නැහැ. වල පින්නපාත කරන එන්න ඕනේ. උදේට අප මොනක් බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි අලුත්ම එළවලු තමයි හම්බෙන්නේ කිව්වා. අලුත්ම පළතුරු ගමේ හදන දේවල් මිනිසු පින්නපාත බෙදයි කිව්වා. පරණ සංස්කෘතියක් තියෙනවා කියලා. ඉතින් අපි ගිහිල්ලා ඇත්තටම යනකොට වාහනේ පිටිපස්සේ අරගෙන ගියොත් මේ කොයි රෙද්ද ඇඳගෙන ගියත් මේ පාට වෙනවා දූවිල්ල නිසා. මුළු ඇඟම සම්පූර්ණ දූවිලි තට්ටුවක් හිටනවා. ඒ නිසා පාන්දර හතරට කිව්වා යන්න එකට. නැත්නම් පහක විතර ගුරු පාරක යන්න දිනවා. ඒ ඉඩොර කාලයට මොනවත් නැහැ. ඒක මේ ඇඟ වැහෙනවා. ඉහිල් පහුවෙන්ද උදේ අපි නැගිටලා අපි භාවනා කර කර ඉතියා. ඉතින් පන්සලේ වැඩ කරන ළමයි දොරවල් ගානේ තට්ටු කරලා කිව්වා ස්වාමීන් වහන්සේ හීල් දාන්න වඩින්නේ කියලා. අපිට සයිඩ් කිව්වේ ඒගොල්ලෝ දාන දෙන්නේ නැහැ කියලා. ඊටත් දැන් එක එකනට දන්නේ පස්සේ එතන ලොකු නායක හිටපු හැමෝම කතා කරලා කිව්වා ඉතින් ආර්දනාවක් තියෙන නිසා අපි ගිහිල්ලා බලමු කිව්වා ඊට පස්සේ කිව්වා පින්නපාත වලින් ඉස්සලා අපි කැඳක් හදලා දෙනවා අපි හදනවා කප හදලා දෙන්නේ කියලා ඇත්තටම දැහැන්නේ අපිට දේවල් එක පින්නපාතේ උදේ හීලා හදලා දුන්නා පස්සේ අපි පින්නපාත කියලා ගමේ පින්නපාති ගිහිල්ලා ඉතින් මම හිතන්නේ සුම මාසයක් විතර <clears throat> හද්ද ගම හද්ද පිටිසර ගමක් ඒ කියන්නේ පාරේ කරත්ත පාරේ යනකොට වලලු කර දක්වා පය එරෙනවා දූවිල්ලේ බුද්ධමාකාර දූවිල්ලක් තියෙනවා ඩිංගිත්තක්වත් එළිය ඉර නගිනකන් ඉන්න බෑ ඉර නගින්න ඉස්සලා පිටපත කරන ඉන්න ඕනේ ඒ ඉර පායනවා ඉර පායලා තියෙදි විනාඩි 5ක් ඉන්න වුණොත් ඉෂකක්මක් වෙනවා පින්නපත් කරන්න ඇවිල්ලා අන්තිමට ඔක්කොමලා එකතු වුණාට පස්සේ කම් ඔක්කොම එකතු වෙලා අපි පිටත් වෙන්න ඉස්සෙල්ලා එක එකනාගේ එක එක භාෂා වලින් ඒගොල්ලන්ට අනුමෝදන කරන්න කිව්වා. මම සිංහලෙන් අනුමෝදනා කරනවා. එතකොට අර වියට්නාම් හාමුදුර කෙනෙක් ඉඳලා කිව්වා මම හැදුනේ මේ ඇමරිකාවේදී මගේ ගුරු හාමුදුරුවෝ මට කිව්වලු උඹ කවදා හරි මේ ශිප සම්පත් තිබුණාට කවදාක හරි උඹ මේ බුදුහාමුදුරුවෝ කියපු ක්‍රමයට කිසියම් අපේක්ෂාවකින් තොරව සීලය රැක්කොත් කවදාකවත් ඔබට බින්නපාත වරදින්නේ කවදාකවත් ඔබට පාංශකුල සිවුර වරදින්නේ කවදාකවත් ඔබට සීනාසනේ වරදින්නේ කවදාකවත් ඔබට බෙහෙත් වරදින්නේ කියලා මම මෙහෙට එනකන් මම විශ්වාස කරේ නැහැ කිව්වා මේ වගේ දුෂ්කර තත්ත්වයක් කරද්දී කොහොමද පින්නපාත ලැබෙන්නේ කියලා. නමුත් මේ මිනිස්සුන්ට ඉහේ මලක් තිබුණා වගේ පිටරට කට්ටිය ඇවිල්ලා ගමේ පින්නපාතේ කරලා දාන බෙදපු එක. ඉතින් ඒ වගේ වෙනකොට අර ඒ පින්නපාත සන්තුච්චිනිතා මිනිස්සෙින්ද හම්බ වෙන පින් කරගන්න තියෙන අවස්ථාව ඒක උස්සස්ම සිල් රකින්න පිරිසත් එදිනදා ජීවිතේ යන්තම් ගත ගන්න ගැමියත් අතර කිලින්ම පින්නපාතේ හරහා සම්බන්ධතාවයක් එනවා. එතකොට මේ වළඳන දානෙත් උඩට දිරවනවා කියන බණත් ඒ මිනිස්සුන්ට බුදුමාකාර වටිනාකමක් තියෙනවා. අර පින් කරන කෙනා භාවනා කරලා පින් කරන එකනා අර දාන දාන බෙදෙන එකනට අනුමೋದනා කරනවා. අර මිනිසයත් උදේ ඉඳලා හන්දෑ වෙනකන් හම්බ කරනදී හෙට උදේ සංඝයා වඩිනකම් බලන ඉඳලා හොඳම කොටස බෙදෙනවා. ඒ ගණදෙනුවේදී අපේ භාෂා දැනුමක් නැතිකම කිසිසේත්ම බලපෑවේ නැහැ. අපිට ගිහිලා මේ සුවපත්තියක් කියන්න දන්නේ නැහැ. මොකද අපි බුරුම් භාෂාව දන්නේ නැහැ. ඒ අවශ්‍යත් නැහැ. ඒ මිනිස්සු ඇවිල්ලා බෙදෙනවා පින්නපාතේ පාත්‍රය අරන එක විතරයි පිළිල පැත්තකට හරි ලස්සන ගණිතනක් තියෙන භාෂාවක හෝ සංස්කෘතියක කිසිම සම්බන්ධයක් නැහැ. මේ තව තැනකදී මම දැක්කයි මනස උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ පාරායිනේ පොල්ලතු ටිකක් ගැට ගන්න ගල් තලන එක. ඒ වෙනස කියනවා උදේට ඇලුමිනියම් පෙට්ටියක බත් එකක්. අපි පින්නපාත යන වෙලාවේදී මම හිතන්නේ එච්චර මහන්සි නේ මනසටත් මන්දි ගේන බත් එක. අරකින් මේ මේ මේ සෑන්ද නෙවෙයි. තේ හැන්දෙන් එකක්. බත්තට හතර පහක් කරන එක එක සංඝයාට දානවා. එකම කටයකයි තියෙන එක ලුණු මිරිසක් විතරයි. ඒකෙම ටික ටික දානවා. දාලා ඊට ටික මිනිහා තියාගෙන ලබත් කරනවා. ඉතින් මට තමයි අර බත් ටිකේ තමන්ගේ අඩුව දකින්නකොට කොච්චර සන්තෝෂයක්ද මේ මිනිස්සු ඉඳ මේ පිටිපත ගමන් නිසා නැත්නම් කවදාකවත් මේ මනුස්සයට පන්සලකට යන්න වෙලාවක් නැහැ. කවදාකවත් මේ මනුස්සයට සංගයත් එක්ක ඇසුරු කරන්න වෙලාවක් නැහැ. නමුත් අර බින්දපාත හැන්ද බෙදිල්ලෙන් පුදුමාකාර ගමත් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේවා කියනකොට මම දන්නවා ගියකට <coughs> ඊර්ෂ්‍යා හිතෙනවා ඇති. ආම්දුරණම් පැවිදිලා පඬිතුකමට බණ කියනවා අපිට ඉතින් පින්නපාත යන්න දෙයක් නැහැ නේ කියලා. නමුත් ඒකෙන් කියන්නේ මේ ලැබෙන මුල මල දානයක් හරි කමන්නේ කාලා ජීවත් වෙන්න පුරුදු වෙනවා නම් gedaraක අපිට කොච්චර වෙලා ඉතුරුනද කියලා බලන්න. අද අපි මේ භෝජන සංග්‍රහයටයි සූප සාත්‍රයටයි රසමසවුරු වලටයි පුතුමාකාර විදිහේ එකිනෙක අතර රණ්ඩු. ඒක නිසා පුරුදු වෙන්න ඕනේ පුරුදු කරන්න යන්න එපා. පුරුදු වෙන්න ඕනේ ලදයන් දෙකකින් යැපෙනවා ලදයන් දෙයක්කින් යැපීමේ ಗುಣ ගායනා කරනවා. එකෙන් අදහස් කරන්නේ තමන්ට මේ විවිධ රස තේරෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් මේ තමන්ගේ පෙරපින අනුව යම් දේවල් ලැබෙයි කියලා ඔක්කොම තිබිච්චාවයි. නමුත් තමන්ගේ ආර්ය වංශ ප්‍රතිපදාව මොකද්ද? ලදයන් දෙකෙන් සතුට වෙනවා. ලදයන් දෙකෙන් සතුට වෙලා එහි ಗುಣ ප්‍රකාශ කරන ගතිය ඒක තියෙනවා නම් ඔය සිව්පසෙන් හතරෙන් එකක ප්‍රශ්නේ එතනින්ම ඉවරයි. බුරුමේ ඒකට මම හිතනවා හරිය හොඳයි කියලා මොකද ලංකාවෙන් ගිය කෙනෙකුට ගොඩාක් කල් යනවා යැපෙන්නේ කවදාකවත් සුදු පාන් පිටි නෑ කවදාකවත් සීනි නෑ තියෙන්නේ ඒගොල්ලන්ගේ හාල් කොටලගත්ත පිටි හකුරු ඒ නිසා ඔය සුකෝබෝගේ කැම හැදිල්ලක් දැන් නම් මම කියන්න දන්නේ ඇත්තේ නෑ ස්වභාවික ක්‍රමයේ තියෙන්නේ. ඒකෙන් බඩ යන්න පටන් අරගත්තොත් ගමටම බඩ යනවා. ඒ උණුසුමක් එහෙම ඇවිල්ලා එන්න පටන් ගත්තොත් උදේට පේන්න තියෙන ওই පාරවල් අයිනේ ඒ කටේ කෑම හදලා තියා ඉන්නවා. අපි ওই වඩේ විකුණු ලම්මලා වගේ නැත්නම් ඔය මාළු විකුණු ලම්මලා වගේ ඒ ඒ වැඩට යන මිනිස්සු ආවට පස්සේ ඔක්කොගේ මතට අනලයි තමයි කැමරේ විතරට දෙන්නේ. ඊගාවනසත් ආව වාකනට පස්සේ අරකින් ටිකක් දාලා මේකෙන් ටිකක් දාලා අනලා තමයි යාරුම ටක්ටක් දැල්ලා කෑගත්තා වතුර කපිව ගියා. අපි පොලේ පොලේ ගියා දාහනේ ඒකෙදි උදේ ඉඳලා හැන්ද වෙනකන් අර මේ අතේ මේ මාළු හොදිත් එක්ක තමයි ඉන්නේ. මෙහෙම අරගෙන එකක් දාන. පුදුම පුදුම මේ මේ බොක්කෙන්න සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒව කරන්දලා ඉන්නකොට ලෙඩේ නැත්තම් මම හිතන්නේ බඩ ඌරෙක්ගේ බඩක් වෙන්න එහෙම නැතුව ඔය සර්වියට් වටේ තියාගෙන ඔය නරින නරිවන් දන්නට වඩා කනවට වැඩි අරක එක වේලක්වත් කන්න හම්බ වෙනවනේ මුළු ජීවිතේට බුදුම රසයක් තියෙනවා. ඒ බුදුම ප්‍රසිද්ධ කතාවක් තියෙනවා <clears throat> ස්වේජිනිකා හදපු හාමුදුරුවෝ අපි යනකොට ස්වේජිනිකාවද 100 සම්පූර්ණ නැති වුණා. 100ට වැඩි 200 සම්පූර්ණ වෙලා තිබුණා. මොකද අවුරුදු 100ක් ජීවත් වෙලා තිනවා. බොහෝම ගුණවන්ත, බොහෝම <clears throat> භාවනාවටත් නැඹුරු <clears throat> ත්‍රිපිටකය දන්න සම්පූර්ණ ඔය ප්‍රතිපදාවල් දිනු කරපු හාමුදුරුවෝ. <clears throat> උපාසකම කෙනෙක් ගිහිල්ලා ඒ සමාන්තර පන්සලේම දාන්ටි කුවිල දීලා තිනවා. ඒක තමයි කරන්නේ. කියන්නේ දැන් පිටරට පන්සල් වල තියෙන්නේ කට්ටිය ගිහලා පැන්ට්‍රියට ගිහලා හදලා හරි ගැසලා දෙනවා. අර ඒ පන්සලේ කුස්සියට ගිහලා උපාසකම බිත්තරයක් බදලා දෙකට කපලා ලොකු ආහඳුරන දීලා තිනවා පොඩි ආහඳුරන පළුවක් තියෙනවා. ඉතින් ලොකු සංසේ ඒකත් එක්ක වළඳලා කුටියට ගියාට පස්සේ වෙළුදලහ වෙන්න ඉස්සරහ කියලා පොඩි ආහඳුරෝට කිව්වා විතර දානේ බලදන්නේ කියලා. පොඩි ආහඳුර ඉස්සලාම ගත්ත ගමන් පිටර කැල්ලක් කාපු ගමන් වහ් ගාලා එළියට දැම්මලු. ඇයි කියලා වලකලු කල් කඳුරා තිත්තයි. උපාසකමට තෙල් එක වැරදිලා දොඹ තෙලෙන් බැදලා කිව්වා. ඒ ගමන්ම කලබල වෙලා පොඩි ආහඳුරන්න මේ ඕලියන් කල්ලා ගිහිල්ලා ලොකු හාමුදුරන්ගෙන් අහුවලු ලොකු සාංශේ හොඳට බුදිලු හොඳට විවේකී ඉන්නවලු අනේ ස්වාමීන් වහන්සේ මේ මන් දන්නේ නැතුව තෙල් එක වැරදිලා දුබ තෙලෙන් බැදලා තියෙන පොඩි හාමුදුරන්ට වමනි ගියා ඔබ වහන්සේ මොකද කියලා මටත් කනකොට නම් තිත්ත දැනුණයි කිවලු ඒකට උපාසකම්මගේ හිත කොච්චර සුන්දරද කියලා හිතලා වැළඳුවයි කිව්වා මට අපත්‍ය වෙන්නේ නැහැ කිව්වා කොච්චර සද්ධාවකින්ද මේ විතරක් වළඳනවා කියන එක ඒ ගෙදර මනසකට කරන්න බෑ. හම්බෙන්නේ කරන ගිලා පන්තල ගිලා දෙකට කපලා දෙන්නේ. ඒක හදනකොට තිබුණේ හිතේ සද්ධාව බල බල වැළඳුවයි. ඉතින් ඒ රටේ තාම ප්‍රසිද්ධයි මේ කතාව. ඒ සංසත අපත්‍ය වෙන්නෙත් නෑ. වචනකින්ව චෝදනාවකුත් නෑ. අර පොඩි ආමසන්ගේ බෝනෝ නැති නිසා ආර්යවංශ ප්‍රතිපදා නැති නිසා කටිය දාගන්නකොට මෙයාට වමන යනවා නැත්නම් ඔක් කඩ දානවා. ඒ නිසා මේ භාවනා කරන්න ගියාම ඔය කොච්චර જાති අපි ප්‍රතිපත්ති කරන්න ගියත් පෙරපින් කරලා තිරනවා සුඛෝභෝගී ආහාර ලැබෙයි. ඒකෙ පිළිඳ බය වෙන්නත් එපා. ඒකම පෙර දානේ බෙදලා නැත්තම් නිදහසිතකින් දාන බෙදලා නැත්තම් අපි කොච්චර කරන්න ගියත් හම්බෙන බත්පත කා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක කර්මානුරූපව සිද්ධ වෙනවා. ඒත් මේ දෙක අතරමැද ලදයන් ආහාරයෙන් සතුට වෙනවා කියන ගුණය ඇති කරගන්න පුළුවන් නම් ඒකේ ඥාන පරිම ભેදයක් නැහැ. ඒකේ පැවිදි උපවිදි ભેදයක් නැහැ. නමුත් කෙනෙකුට හිතා ගන්න අමාරුයි ඇයි එහෙම අපි දඩි මාංශික හම්බෙලා හම්බ කරන කනකොට හොඳට රසට මස වලට කෑවේ නැත්තම් මොකක්ද ඉතින් කෑවතේ ප්‍රශ්න කියලා. ඇත්තටම කියනවා ඒකේ කිසි දෝෂයක් නැහැ. හොඳ රස මස වල කෑවට දෝෂයක් නැත්තේ නෑ. භාවනා කරන්න යනකොට විතරක් ඔයිට තේරෙන්න පටන් අර ගන්න මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරනකොට මේ මුළු ලෝකෙම සත්ව ජීවත් වෙන්නේ ආහාරයෙන් අපි මේ කන්නේ ඒ සත්‍යයේ ආහාරයෙන් කොටසක්. කොච්චර හම්බ කරගෙන කෑවත් කොටසක් කන්නේ. සංඝයාට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ අනුන්ගේ දේ. සංඝයාට කිසිම අයිතිවාසිකමක් නැවත් ඒක සෙල්ලම් කරන්න මොකද පරිපරිබද්ධ ජීවිතයක් තියෙන්නේ. ඒ නිසා ඒ ආහාරය පාවිච්චි කරන්න ඕන ප්‍රෝජනේ සලකලා. උපයෝගීතාවයේ සලකලා ලැබෙන දේ ආ මේ විදිහේ වැඩපිළිවෙලක් මේ භාවනා කරන කෙනෙක් තම තමන්ගේ ගෙවල් වලට ගියාට පස්සේ ක්‍රියාත්මක කරන්න පටන් අරගත්තොත් කාටවත් විරුද්ධ වෙන්න බෑ. තමන් ඒක දිගටම තියෙන්නේ ඒ ලදයම ආහාරකින් සතුටු වෙනවා. ලදයම ආහාරකින් සතුටු මේ ಗುಣ ගායනා කරනවා. ඒ වගේම ඒ නොලද යම් ආහාරයක් මොළද යම් රසපස උලක් ගැන හිතට ආවොහම ඒක ඉපීම සඳහා වැරදි ක්‍රම පාවිච්චි කරන්න බෑ. ලද්දාච පින්ඩපාතං නොලදයන් පින්නපාතයක් වෙනවනම් ප්‍රතිරූප වෙන්නේ නැති අනේෂණ වලින් හොයන්න යන්න එපයි කියලා. ඒ කියන්නේ ඒ කරන හැම වෙලාවකදීම අර පරිදි වචන පාවිච්චි කරලා මිනිසු රවට්ටගෙන වැඩකරන තමන්ට ඕනේ ආහාර ලබා ගැනීම ප්‍රයෝග කරන්න පටන් අරගත්තොත් භාවනා කරන්න ගියාට පස්සේ වුණත් නිතරම ඒ විතර්ක වලින් හිත අවුල් වෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා කවදාකවත් ඒ නොලද ආහාරයක් ලැබීම සඳහා සැලසුම් කරන එක. ඉතින් ඒක ඇත්තටම අද ලෝකේ හරියම අරුයි මොකද හේතුව හැම පැත්තෙම අපේ ඒ රසගේද වැඩි කිරීම සඳහායි මේ ව්‍යාපාර ගොඩක් තියෙන්නේ. ඒක තමයි පත්තරේ බැලුවත්, රේඩියෝ එක බැලුවත්, ටෙලිවිෂන් එක බැලුවත් නිතරම ඒ ආහාර වලින් මිනිසුන්ට මිනිස් කුලප් කරන ගැටි නිසා මිනිස්සුන්ට හරියට නොලද ආහාරය නිසා වැරදි ජීවන රටාවල් වලින් ඒක හොයන්න බලා ගන්නවා. ඒ වගේම යම් හොඳ ආහාරයක් ලැබුණට ඒක දිහා වුණත් පාවිච්චි කරනකොට අගතිතෝ අමුචිතෝ අනජහපන්නෝ නිස්සරණෝ පරිබුඤ්ජති. ඒක මටයි ලැබුණේ කාටවත් දෙන්න හොඳ නැහැ කියන්නේ නැතුව ඒ ආහාරයේ વિશે මේකට කියනවා රසගේදේ කියලායි ශාසනය පාවිච්චි කරන වචනේ රසගේදයෙන් බැදෙන්න එපා. අමුචිතෝ ඒක මේ බදාගෙන කන ගතිය තියාගන්න එපා. අනජහපන්නයකට බැහැගෙන මේ ආහාරයට කිජුකම නිසා ඒ වගේම නිස්සරණ පඤ්ඤෝ පරිපුඤ්ජති. ඒක මේ මම මේ ආහාරය වළඳන්නේ සංසාර දුකින් ගැලවීම පිණිසයි කියලා භික්ෂුන් වහන්සේලාට නම් මේ ප්‍රතිවේක්ෂා වාක්‍යය තියෙනවා. ඒකෙදී ਸਰවඥාන්සේ පෙන්ලා දෙච්චා මේ ආහාරයේ ජවයේ පිණිස නෙවෙයි, මදේනේ පිණිස නෙවෙයි, ක්‍රීඩා පිණිස නෙවෙයි, ශරීර සරකුම් පිණිස නෙවෙයි, උපදිනා වූ යම් බඩගිනි දුකක් වෙනවන එක නැති කිරීම පිණිස මිස අලුතෙන් ස්මෘත්තා රෝග ඇති කිරීම සඳහා නෙවෙයි. Brahmacharya අනුග්‍රහය පිණිසයි කියලා ඒ ගන්න ආහාරයේ ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන එක තමයි ආර්ය වංශ ප්‍රතිපදාව වෙන්නේ. ඒක නිසා එවැනි ප්‍රතිපදාවක නැති පිසක් එක ඉඳ ගියොත් අනිවාර්යයෙන්ම අපිට අර ගිජුකම රසගේදී නිසා පටල වෙනවා. ඒක භාවනා මධ්‍යස්ථාන වලට ගියාට පස්සේ වුණත් සමහරකට හරි අමාරුයි මේ පොදුවේ තැම්බෙන බතකින් ඒ බත්තලියකින් අරගෙන පාවිච්චි කරන්නේ. ඉතින් එතකොට ඒගොල්ලෝ විවිධ විදියට ආහාර නැතිවීම හෝ වැඩිවීම නිසා ඇතිවෙන ව්‍යාකූල තත්ත්ව නිසා ගොඩක් වෙලාවට ඔළුව නැතරම් වැඩ කරන්නේ වැඩිවීමෙන් හෝ අඩුවීමෙන් වෙන ප්‍රශ්න. සහ ලදයන් දෙකකින් සතුටු වෙලා මේක පාවිච්චි කරන්න මෙන්න මේ පරෝදෙන්ටයි කියලා. <coughs> නිසන්පඤ්ඤෝ පරිබුඤ්ජති කියලා යන්නත් ගොඩාක් කල් යනවා මේ භෝජනේ මත්ඤ්‍යතාවයේ තේරුම් ගන්න. තමන්ට ගැළපෙන නියම ආහාර සප්පාය ආහාර තේරුම් ගන්න. ඒක අර සම්භාහණේ පොතක ලියලා තිබුණා අවුරුදු 35 පණිනොයි කියලා සාමාන්‍ය මිනිසෙකුට තමන්ට ප්‍රත්‍යාහාර ටික තේරුම් ගන්න. ප්‍රති ප්‍රමාණය තේරුම් ගන්න. එහෙම නැත්නම් කාටවත් බෑ හරියට බඩ පිරෙනකොට කෑම ගැනීම නතර කරන්න. ඒ වගේම සප්පය අසප්පය තේරුම් ගන්න. ඒ නිසා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා දාහනේ වළඳනකොට තව බත් පිටු පහක් වළඳන්න පුළුවන්කම තියෙද්දි නතර කරලා වතුර බොන්නේ කියලා. චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා උදකම් පීවේ. තව බත් පිටු පහක් වළඳන්න පුළුවන්කම තියෙද්දි බත් පිටු පහකට ඉඳ තියාගෙන නතර කරලා ඒ ටිකට වතුර බොන්නේ කියලා. එමෙ නැතුව ආහාර ගොඩක් ගත්තොත් අර කැපත රෝගය කියලා ඒකෙන් අර භාවනා කරනකොට හැන්ද වරුවම නිදිමතට වැටෙනවා. ඒ නිසා ආහාර ප්‍රමාණය හරියට තේරුම් ගන්නවා කියන එක මම දන්නා මායි පැවිද්දදී මට තිබුණ තද බලම් ප්‍රශ්නයක්. මොකද මම පුද්ගලික වශයෙන් ආහාරට ගිජුයි. සෑහෙන කනවා. ඛණ්ඩ අවශ්‍ය ඒ නිසා පැවිදි වෙනකොට මට තිබුණ ප්‍රධාන දේ කොහොමද මේ රාත්‍රියේ ආහාර ගන්න නැතුව ඉන්නේ කියන එක. ඉතින් මට හරි ලැජ්ජ හිතෙනවා ඒ ඒකට සැලසුම් කරනවා හිත නිතරම කොහොමද යැපෙන්නේ කියලා. පස්සේ මම දැක්කා ඒ බණ පොත්පත් කියනකොට ආහාරයේ ප්‍රමාණය දැනගෙන වැළඳීම බුදු ගුණයක්. බුදුරජාණන් වහන්සේගේ චරණ ගුණ 15ට එකක් තමයි භෝජනීය මත්තන්‍යතාවය. පෘත්තඥය කියලා කියන්නේ භෝජනීය මත්තන්‍යතාවය දන්නේ නැති කෙනා. කවවම දහකවත් මෙච්චරයි කය යුතු දේ මේකයි කය යුතු ප්‍රමාණය කියලා දන්නේ නැති නිසා මේ මෑත කාලේ බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය පොතක් අච්චු ගැහුවා දිවෙන් සිය දිවි නසා ගැනීම කියලා. ජීව ප්‍රමාණ කරගන්න දන්නේ නැති නිසා අද කී දෙනෙක් හැම ආහාර වේලක් පාසාම ආවුස කොට කරගන්නවා. අප්‍රත්‍ය ආහාර වළඳලා අප්‍රත්‍ය ප්‍රමාණ වළඳලා ඒ නිසා හැම කෙනා උගෝ දෙනුගේ අකල් මරණයට හේතු වෙලා තියෙන්නේ ඒ ගන්න ආහාර ප්‍රමාණ කරන්න දන්නේ ඒකෙන් ඒක ඇත්තටම අපේ අධ්‍යාපනයේ කිසිසේත්ම ඇත්තේ නැහැ. ඒකට හේතුව ඒ දෙන දැනුම විකෘති කරලා දෙන්නේ මේ ආහාර වෙළඳම් කරන කම්පැනි කොහොම හරි තමන්ගේදී විකුණ ගැනීම සඳහා කරන ඒ ජඩ ජනමාධ්‍ය හරහා. ඒ නිසා අලුතින් ඉපිට ළමයි නැත්තම් තමන්ගේ රූපලාවන්‍ය ගැන කල්පනා කරන මිනිස්සු බුදුමාකාර විදියට මේ ප්‍රමාණි දන්නේ නැතුව ඒ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඇමරිකාව වගේ රටවල් වල ප්‍රධානම ප්‍රශ්නේ තමයි අධික තරබාරුව. කිලෝරක් නැහැ බලපුවාම මස් ගුලි මස් කඩවල් තාම පොඩි වයසේ ළමයි. මොනම විදියකින් නතර කරන්න බෑ. හැම වෙලාවෙම වැඩේ කණේකමයි අප්‍රත්‍යාහාරමයි ගන්න. ඉතින් ඒක නිසා මේ සමහර ඉස්කෝලවල gederin කෑම හදාන එන්න දෙන්නේ ඉස්කෝලේ ළමයින්ට ඉස්කෝලෙන් කෑම දෙනවා. ඒ කියන්නේ දෙමාපියෝ දන්නෙත් නැහැ, පොඩි කාට තේරෙන්නෙත් නැහැ මේ සීමා කරලා. ඒ හේතුව මොකද? ඒ අපේ සංස්කෘතියම නැහැ. ඒ තමයි ගැළපෙන ප්‍රත්‍යාහාර දරගන්න. ඉතින් ඒක මම කියන්න හදන්නේ ඒක එච්චරම බරපතල දුර්ලභමක් නෙවෙයි. <coughs> ගෝක් කල් පුහුණු කරන්න ඕනේ. තමන්ට ප්‍රත්‍යාහාර ටික දැනගන්න. ඒකට තියෙන හොඳම දේ තමයි මේ ලදියම් ආහාරකින් සතුටු වෙලා වරින් වර බඩගින්නේ ඉඳලා වරින් වර සමාහට ඕනකට වැඩි වළඳලා මේ පදනම පදම සකස් කරගන්නේ කොහොමද කල්යන. ඉතින් ඒක නිසා මේ ආර්යවංශ ප්‍රතිපදාවේ සෑහෙන විස්තර කතා කරලා මේකට හික්මවල තියෙනවා. ඒ දවසක් ලොකු හාමුදුර කෙනෙකුයි පොඩි හාමුදුර කෙනෙකුයි දෙන්න ගෙදරකට ආර්දනා කරලා තියෙනවා. ඉතින් පොඩි ලොකු ස්වාමීන් වහන්සේ ළඟ පොඩි හාමුදුර වාඩි වෙලා දානේ වළඳනවලු. ආරෝපවාස කරන බෙදුවේ හීල් බතක්ලු. දවසත් සීතලයි. ඉතින් ඒක වළඳනකොට ලොකු හාමුදුරනේ තේරෙනවලු පොඩි හාමුදුරන්ගේ හිත හරිනයි කියලා. උදේ පාන්දර ඇල්හලේ බතකින් හීල් හීල් වෙච්ච බතක් වළඳනවා. ඊට පස්සේ පොඩි හාම ලොකු හාමුදුර පොඩි හාමුදුර ගාවට පාදකම නැති වෙලා කිව්වලු පොඩි නම දිව පුච්ච ගන්න එපයි කියලා. ධානර කල්පනා කරාලු මේ ඇල්හලේ බතක් වළඳන්නේ හීල ලොකු හාමුදුරුවෝ කියනවා දිය පුච්ච ගන්න එපයි කියලා. මොකක්ද මේකේ අර්ථය කියලා කල්පනා කරන පොඩි ආහනරණ කල්පනා වුණාලු මේ බත් වලඳලා මේක සීතලයි කියලා මට ද්වේෂයක් ආවොත් මං අපාය යනවා. අපාය ගියාම යම්පල්ල මගේ කටට ලෝදියක් කරනවා. ඒ ලෝදියක් කරනකොට මේ මේ මේ වෙලාවේ හිත නරක කරගත්තොත් දිවිතරේ බඩක් පිච්චෙනවා. ඉතින් ඇල්ලහලේ බත වැළඳුවාට උදේට වැළඳුවාට හිත නරක කරගන්න හොඳ නැහැ කියලා ඒ හැමදෙරෝ ඒකම ප්‍රතිවීක්ෂා කරන්න පටන් ගන්න තියෙනවා. ප්‍රතිවීක්ෂා කරලා ඒ ආසනෙම rahat වෙලා තියෙනවා. ඒක ඔය විශේෂ මාර්ගයේ සඳහන් කරලා තියෙනවා උපජ්ජායෝ වචෝ සුත්වා සංවේග මලබින් තදා ඒකාසනේ නිසීජිත්වා අරහන්තං අපාරමි. ලොකු හාමුදුරුවෝ මට කිව්වා පොඩි නම දිව දිව පුච්ච ගන්න එපයි කියලා. මම මේක හොඳට සංවේගයෙන් කල්පනා කරා. කල්පනා කරලා ඒ ආසනයේම ඒ දාන ගන්න ආසනයේදීම ඒ ප්‍රතිවේක්ෂාව නිසා මම රහත් භාවයටපත් උනායි කියලා එහෙම නොවුනනම් ලොකුහම්දුත් ඒ දීපවචනේ තේරුම් ගන්න බැරි වුණා නම් බොහෝ විට අර ඇල්හලේ බත වළඳනකොට හීලට හිත නරක වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකම ආර්යවංශ ප්‍රතිපදාවට දාලා ඒක පිළිබඳව ධර්ම සංවේගය පහල කරගත්තොත් කමටහනක් වෙනවා. ඒක නිසා හින එන ඕනේ අකරතැබ්බයකදී ඒක හරි පැත්තට දාලා සංසාර දුක සත්‍යයන් අතර තියෙන දුක ඒ නිසා මේ හිත සකස් කරගත්තේ නැති වුණොත් හොඳ ආහාරින් හොයවා නරක ආහාරින් වේවා Tamanට ආදීනාව විඳින්න වෙනවා ඒ නිසා නිස්සරණ ප්‍රඥාවෙන් වළඳන වෙලාවේදී නිස්සරණ පඤ්ඤෝ ආදීනව දසාවේ නිස්සරණ මේ පරිමුංජති ආයචපන පින්දපාත සන්තුට්ඨිය. එහෙම තමන් ගොඩාක් කල් යනවා මම නැවතත් කියනවා මේක පුරුදු කරන්න ගොඩාක් කල් යනවා තායචමන පින්නපාත සන්තුතිය කවදා හෝ Tamante ඒක පදම තේරුම් ගත්ත දවසේ මෙච්චරයි ආහාර ගන්න ඕනේ මේ මේ දේවල් වලින් සපాయ දේවල් ගන්න ඕනේ කියලා තේරුම් ගත්ත දවසේ එයාට පේන්න පටන් ගන්නවා අනිත් ඔක්කොම ඒකේ සීමාවක් නැතුව වළඳට හැටි. එතකොට ලොකු පරාසයක් ඇති වෙනවා. ගොක් මේ ආර්ය වංශක ප්‍රතිපදා ගැන හිතලා, සීලය ගැන හිතලා, තමන්ගේ සමාධිය කඩා ගන්න නැති වෙන පැත්තෙන් හිතලා තමන් කවදා හෝ මේ ආහාරපත ආහාරේ භෝජනේ මත්ඤ්‍යතාවේ තේරුම් ගත්තට අනික් බොහෝ දෙනෙක් ඒකට ලෑස්තිත් නැහැ. ඒත් කැමරට දක්වන ගතිය නිසා අර ඇල්හාලේ බතක් ආවට මොකද දියපුච්ච ගන්න වෙයි කියලා වගේ Tamange මේ ගුණය නිසා මට හරියට ආහාර වේල මැනලා කරන්න පුළුවන් අනික් අයට දන්නේ නැහැ කියන මේකේ මාන්නේ ඇති වුණොත් අර 75ත් මම උසස් කියලා ඒකත් ආර්ය වංශයට විශාල කැලලක්. ඒක නිසා තායෂපන පින්දපාච සන්තුට්ඨිය නේව අත්තුක්කංසේති නොපරංගම් වේති. තමන් තමන් උසස් කළ සලකන්නේත් නැහැ, anu පහත් කළ සලකන්නේත් නැහැ. සෝහි තත්ත දක්කෝ. මෙන්න මේ ගුණය ඇති කරගන්න ඕනේ එකක්. ඒ ගුණය ඇති කරගත්තට පස්සේ අපේ හිත ඒකෙන් කෙලස් වගුරවනවා. උගදෙනෙක් ඒවා දන්නේ මම විතරයි දන්නේ පීසරයක් කියලා දීලා තියෙනවා මේ පාඩමට ගන්නේ නැහැ නේ කියලා එක්කෝ තරහක් එහෙම නැත්නම් හිත නරක කරගන්නවා අන්නේ සඳහා දක්ෂ භාවය කියලා කියන්නේ මේ ආර්ය වංශේ නිතර යෙදිලා යෙදිලා යෙදිලා යෙදිලා ඒක වශී කර ගැනීමමයි මේක තියෙන්නේ අනලසෝ ඒ සඳහා තමත් තමන්ගේ අඩුපාඩුවක් කියන එක හදාගන්න උත්සාහ කරනවා මිස අනුන්ගේ අඩුපාඩු බලන්නේ මේ ළඟදී ආපු මේ මම මතක නැහැ නායකත්වය පිළිබඳ පුහුණුවකදී වෙන්නේදී ඒ බ්‍රහ්මන් ස්වාමීන් කියලා තිබුණා මේ ගාන්ධිතුමා පොඩි කාලේ එංගලන්තේ ගිහිල්ලා ඉගෙන ගන්න කාලේ බෝඩින් ගෙදරකලු නතරලා හිටියේ. ඒ සුද්ධියක් ගෙදර එයාගෙත් හිටියලු මේ ගාන්ධි දරුවගේ සමාන වයසේ. ඉතින් ඒ ළමයා බොහොම සෙල්ලක්කාරයි ඒ නිසා ඒ අම්මා කතා කරලකලු ගාන්ධිතුමාට ඇමරිකෙන්ද ඉන්දියාවෙන් ගිය කෙනානේ අනේ අපේ පුතා හරියට සීනි කනවා ඔයා පොඩ්ඩක් උපදෙස් දෙන්නී කියලා. ඉතින් කිව්වලු ගාන්ධිතුමා මොනවා කියලත් නැහැ අර අම්මා බලාපොරොත්තු වෙච්චි පණිවිඩය ගිහිල්ලා නැහැ. ඉතින් සුමාන දෙකකට විතර පස්සේ ආයශරයක් ගිහිල්ලා කැවලු ගාන්ධිතුමාට මේ ඔබතුමා අපේ පුතාට කිව්වද කියලා. ඊට පස්සේ කිව්වලු මම අද කියන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඊට පස්සේ ඇවලු ඇයි බලන්න මං කියලා සුමාන දෙකක් නේ කියලා. නෑ මම සීනි කෑම නැතර කරුවේ ඊයේ කිව්වලු. ඉතින් මම යූර්ණකම් හිටියේ කිව්වලු යාට කියලා දෙන්න. ඒ නිසා Taman එකෙන් හැදෙනවා මිස උඟ දෙනෙක් හිතන දකින්නකොට මේ ඉන්දියාවෙන් ගිය නිසා යා ඉස්සින්නාති කෙනෙක් වෙන්න ඇති කියලා නම් ගාන්ධිතුමා අයත් හතට නෑ Tamanගේ සිනිකම් පිළිබඳ. ඒ චීති කාටවත් කියන්නේ නැහැ. ඒ වගේ මේ ආර්ය වංශ ප්‍රතිපදාවේ තියෙන මේ නිහතමානී ගතිය එහෙම නැත්නම් මේ ලද දෙයින් සතුට වෙන ගතිය අමාරු වුරුදු කරන්නේ. මම හිතන්නේ අමාරු මොකක්වත් නිසා නෙවෙයි අපි අනුන් එක සංසන්දනය කරන නිසා. හිතනවා අපි පන්සලේ ඉන්න අනික් හාමුදුරුවෝ ඔක්කොම මං වගේ පුරුදු වෙන්න ඕනේ කියලා. අපේ ගෙදර ඉන්න ඔක්කොම පවුලේ සමාජිකෝ මේක කරන්න ඕනේ කියලා කවදාවත් බෑ. 100 200ක් සහතිකයි කවදාවත් බෑ. මේක සංසාරය පුරුදු කරන්න ඕනේ වැඩක්. ඒ පුරුදු කරපේ කරන්න මේක ඇහෙනකොටම ලොකු සතුටක් ඇති වෙනවා. ලොකු කුසල ඡන්දයක් පහන මං ශක්ති ප්‍රමාණයෙන් මම පරිත්‍ත කරගන්න හදනවායි කිය. නමුත් මේ අසත්පුරුෂයාට කාලකන්‍යා දෙන්නේ මේ බුදුහාඳුර හැම මඟුලටම ඇඟිලි ගහන කන බත්පතටත් ඇඟිලි ගහනවා රිද්දටත් ඇඟිලි ගහනවා ඉන්න ගෙටත් ඇඟිලි ගහනවා ඕම කරන්න පුළුවන්ද කියලා. මෙයාට හිතෙන්නේ ඒක නිකන් අනවශ්‍ය විදියට මේ එලි මාංශයට කඳවුර දාලා ඉහිර කරන්න හදනවා. ඉතින් ඒ වගේ මනසකට මේක පටවන්න ගියොත් අනවශ්‍ය පෞද්ගලික ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා මේ ආරිවන්ත ප්‍රතිපදාව යනකොට අර විපස්සනා කරනවා වගේ මම දැන් මෙතන කියන උපමානේ පමණයි. හැබැයි අර බුදු කෙනෙක් බුදු කෙනෙක් මේක උත්තර ප්‍රතිපදාවක් වශයෙන් දියුණු කරපු නිසා මේකේ ස්වභාවයකට කී හැකියි. කාටවත් ඇඟිලි ගන්නා නෙවෙයි මේ බුදුහාමුදුරු කියලා තියෙන දෙයක්. නමුත් එක එකනා අහුල ගන්න හැටි එක එකනෙක් එක ජීවිතයට සම්බන්ධ කරගන්න හැටි සම්පූර්ණ සංසාරගත ආපු ගැම්ම හැටියට තමයි සිටුවේ. ඒ නිසා රජවරු මොකද කරේ? එහෙම නැත්නම් රටේ රටේ මහතුරු මේක මිනිස්සුන් අහන්න සැලැස්සුවා. අම්බලක් කරලා නැත්නම් අද සංසාර ඉස්සරලා අවදාට අහපල්ලා. අහලා පුළුවන් තනේ මේක පටන් ගනින්න. පටන් ගන්න ගන්න මොකද වෙන්නේ? ඥානෙ දැනුම ආර්යවංශ සූත්‍ර පිළිබඳව තියෙන සුත්තමේ ඥානෙ වැඩි වෙන්න වෙන්නේ මිනිස්සයා අලුත් දෙයක් මේ හම්බ වෙන එකක් නෙවෙයි තියෙන එකෙන් ලැබෙන සතුට වැඩි කරගන්න. ඒ නිසා මේ මුළු ආධ්‍යාත්මික ගමනේම අත්‍යවශ්‍යම පෙරගමන් කරුවේ යුතු මේ සතුට මේ සන්තුට්ඨ හෝති කියන එක ඒක අද මේ ශාසනය පිළිබඳව ਸਰුවචනහන්සේ පිළිබඳව විකෘති ප්‍රතිරූපයක් තියෙනවා. ਸਰුවචනහන්සේ මෙච්චර සතුට හඳුනන්නේ නැති සතුටට ගරු කරපු නැති කෙනෙක් කියලා තමයි බෞද්ධයත් හිතන්නේ අන්‍යගම් කාර්යයත් හිතන්නේ. නමුත් ਸਰුවචනහන්සේ පුදුම ලස්සනට තමන් ළඟ දැනටමත් තියෙන දේවල් වල සමතුලිතතාවය ඇති කිරීමෙන් සතුට ඇති කරලා අනිකට සතුට ඇති කිරීමේ ක්‍රමය පෙන්ලා දීලා තියෙන නිසා මේ සන්තුට්ඨෝ හෝති කියන ගුණය නැත්තම් කවදාවත් භාවනාවක් හරියන්නේ නැහැ. කවදාකවත් මහානකමක් හරියන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් අත්කිලමතාන යෝගයට වැටිලා විනය පටලවාගෙන මෙව්වා ඉස්සරහින් තියාගෙන යන්න ගත්තොත් ඒ කටුකොලක් කරගන්නවා. දූවිලි පාරක් දිගේ කටුවත්තක් අදගෙන ගියාගේ හැම තැනම හීරෙනවා. එන්නේ මේකේ උපයන පුළුවන් ඒ සතුට ලබනද අපිට දැනට හම්බෙච්ච ටික හොඳටම ඇති. කිසිම තැනක සරුවත්තරනාංශේ අසවල් දේ ලැබුණොත් තමයි සතුට කියලා නෑ. දැනට මේ තියෙන එකමයි දේ. මේක දක්වන ආකල්පය තමයි ප්‍රශ්නේ. ඒ ආකල්පය වුණත් Taman තුල වැඩෙනවා නම් සීල සමාධි ප්‍රත්‍යන්ත එක වැඩෙනවා නම් අනික් කෙනා ඒමින් මෙන්නම් මනින්න යන්න එපා. ඒක විශාල සමාජික ප්‍රශ්නයක් ඇති කරනවා. දැන් භාවනාවට හෝ වේවා නැත්නම් අර ගාන්ධිතුමාට බෝඩි මිස්ටර්ස් කිව්වා වගේ තව කෙනෙක් හදනවයි කියලා දෙන එක බාර දෙන එක ඔය කවුරුත් හිතුවට කවදාකවත් කෙරෙන්නේ නැහැ අන්තිම අමාරුව. නමුත් Taman ඉදිරිපත් කරලා Taman හැදෙනවා කියන එක දෙවන්නේකින් අවසර ගන්න ඕනේ. ඒකට නිතරම එලඹ සිටි ගතිය. අවස්ථාව එනකොටම එලඹ සිටි ගතියට භාවනා කරන අයට මේ ආර්යවංශ ප්‍රතිපදාවට යෙදී ගත කරන දින අවස්ථාව වැඩි වීමෙන් හොඳට පේනවා. නමුත් මේක නැහැ වුණොත් මේකයි බුදුරජාණන් වහන්සේගේ මේ සීලය රැකීම රාශකන පත්‍යන් ටික කියලා උග දෙනෙක් ඒ මිහිරියාව ඒ ඒ సౌందර්යය ලබ ගන්න බෑ. ඒක නිසා මේක පුළුවන් තරම් ඇහෙන්න සලස්සන්න ඕනේ කෙනෙකුට ඒ වුණත් මම හිතනවා මේ වගේ ධර්මයක් අහලා තේරුම් ගන්න නම් අවුරුදු 30 40 පණින්න වෙයි. 30ට 40ට ඉස්සලා තියෙන පුදුමාකාර පාරිභෝගිකත්වයක් ඒක හරියට අර මේ රූපාන්තරණයේදී සලබයා දලබුවා දැන් කැටපිල වැඩිම කණේක. කාලා කාලා කාලා තමයි ඌ ගිහිල්ලා අන්තිමට කෝෂගත වෙන්නේ. කෝෂගත වුණාට පස්සේ ඌ සම්පූර්ණ ලෝකෙන් අයින් වෙනවා. ඒ කෝ අර කන වේලාවේදී සීමාන්තිකයි. ඒ වගේ තමයි අවුරුදු 20 30 යනකොට මේ වගේ බණක් කියවට කාටවත් ඒකේ රසයක් ගන්න බෑ. ඒ අත්තන්න වෙන්නේ මේ ආශය මේ හිර කිරිල්ලත් අද කිරිල්ලක් කියන. නමුත් භාවනා කරන්න කෙනෙකුට මම හිතන වැඩිමාල් කෙනෙකුට මේක පුළුවන් තරම් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ නිසා කිසිම දවසක ඒ Taman ඒ ගුණේ වැඩෙනකොට ඒ මිම්මෙන් තව කෙනෙක් මනින්න එපා. ඇයි මට පුළුවන් නම් උඹට බැරි කියන වචනේ ඒ අර ධර්ම ගැඹිරත්වයේ දන්නේ නැතිකම නිසා කරන දෙයක්. ඒ නිසා අත්ුක්කංශන පරවම්බන දෙක හුදුවට පරිසම් කරගන්න ඕනේ. සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිෂ්ඨතෝ. අන්නේ දක්ෂතාවය ඒක කියනවා සංසාරේ තියෙන මෝරච්ච ගතිය කියලා. ඒ නම සංසාරේ මෝරච්ච ගතිය ඒ සඳහා සම්පජඤ්ඤය නුවණින් කල්පනා කරන ගතිය සහ සතිය මම හිතනවා ඒක ගාක් අඩුයි කියලා මේ භාවනා කරන අයගේ කියලා විශේෂත්වයක් නැහැ. එදිනදා ජීවිතයේ අවතුම් පැවතුම් වලින් මේ මේ පරියන්කේ තියෙන සතියට සක්මනේ තියෙන සතියට දක්වන සම්බන්ධතාවය දැක ගන්න ගොඩක් කල් යනවා. කොහොමද මේ වගේ දෙයකින් මේ සතියට උදව් කෙරෙන්නේ කියලා මේක අවසානයේදී භාවනා රාමතා ආර්යවංශ ගැන කතා කරනකොට සරුවචනන්සේ හඳුන්ලා දෙනවා විශේෂ ක්ලේශ ධර්මයක් අරතිය කියන එක මම බැලුවා පහුගිය ටිකේ මේ ආර්යවංශ සූත්‍ර දේශනාව අහන්න පටන් අරගත්තේ මම හිතන්නේ මම 86 වගේ ඒ කාලේ ඉඳලා කවදාකවත් මම දැකලා නැහැ මේ අරතිය කියන ධර්ම ධර්මයේ මාතෘකාවට සම්බන්ධ කියලා තියෙන බණක්. හරියට සතිය වගේමයි. අරතිය කියන චෛතසිකය මාර්යාගේ දෙවෙනි බලවේගය. මාර දශමාර සේනාවල පළවෙනි එක තමයි කාම කාමාතේ පටමා සේනාව. මාර්යාගේ පළවෙනිම බලමුළුව තමයි මිනිස් සංසාරේ බැඳ තියෙන මේ කාම ආශාව අපි දන්නවා ඒ තෘෂ්ණාව කියලා. ဒုတိ ය අරති උච්චති. දෙවෙනිද තියෙන්නේ අරතිය. අරතිය කියන එක අපේ අටුවාචාරින් වංශලා විස්තර කරන්නේ අධි කුසලයට ඇති කැමැත්ත අකමැත්ත කියලා. ඒක ඉන් එහාට කවුරුත් විස්තර කරන්නේ නැහැ. විස්තර කරන්න යන්නෙත් නැහැ. මොකද ඒක මේ නිකන් විස්තර කරනවා විතර නේ. ඒක පිළිහිටලා කිව්වොත් විතරයි හිටින්නේ. නැත්තම් ඒක නිකන් හුදු කටවචනයක් විතරක් වෙනවා. අධි කුසලයේ සහ කුසලයේ කියන දෙක තේරුම් කරලා දෙනකොට අපි අර මුල් මුල් දවස්වල ධර්ම සාකච්ඡාවලදී ගත්තා වගේ හොඳ සහ වඩා හොඳ කියන දෙක අතරත් එක තමයි සම්බන්ධ කරන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට තමන්ගේ ජීවිතයේ ප්‍රස්තාවක් ලැබුණොත් මේක හොඳයි ඊගාව විකල්පේ වඩා හොඳයි. අන්න ඔය දෙක දුන්නට පස්සේ යම් කිසි කෙනෙක් මේ අමාරුම උපයාගත්ත හොඳ ආරසා කරන පිරිමන තියෙන මෝඩකම නිසා අර වඩා හොඳ ප්‍රස්තාව අතහරිනවා නම් ඒකට කියනවා අධිකුසලයට කම්මැලි වීම කියලා. නමුත් ඒ වෙනුවට යම් කිසි කෙනෙක් හොඳත් උපයාගත්තේ බොහොම අමාරුවෙන් තමයි. නමුත් ඒ වෙනුවට වඩා හොඳ දෙයක් හම්බෙච්ච වෙලාවේදී හොඳ ගැන තැකීමකින් තොරව වඩා හොඳට පෙළඹෙනවා නම් ඒකට කියනවා අර්ථිය කියන බලවේගයේ මාර බලවේගයේ මැඩ ලැබුවයි කියලා. ඉතින් මේ භාවනා යෝගාවචරයක් වේවා ආර්ථිකය ගැන හදන බිස්නස් කරන කෙනෙක් හෝ වේවා රටක් කරන කෙනෙක් හෝ වේවා තමන්ට ලැබෙන ලැබෙන අවස්ථාවේදී ඒ වඩා හොඳ කුසලයට යන්න අවස්ථාව තියෙද්දි ශ්ලාමක කුසලයේ කරනවා කියන එක හොඳට හදව පීයක මුණත මොට්ට කරගත්තා වගේ. මේ නිසා ඒ Taman හම්බෙන ඒ වටිනා අවස්ථාව වැඩ ගන්න නැතුව පස්සට දාන නිසා ඒක නා දන්නේම නැතුව Tamanගේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පංච ඉන්ද්‍රිය ධර්ම මලකට ගන්න පටන් ගන්නවා. ඒ අරතිය උඟාක් වෙලාවට කම්මැලිකම වශයෙන්, නීරසකම වශයෙන්, ඒකාකාරීකම වශයෙන් තමන්ගේ ජීවිතය ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙච්ච වෙලාවට සාමාන්‍ය තර්කයෙන් සලකලා බලලා ඒ හොඳ කුසලයේ පැත්තක දාලා ලාම කුසලයට අනේක අද බැලුවොත් ලංකාව වගේ සම්ප්‍රදාන කුල රටක අපි දාණය උගාක් වේදන් යන වැඩක් බොහොම දුරදි කියන්න ඕනේ හොඳ සද්ධාවන්ත නැත්නම් ශීලවන්ත ප්‍රතිග්‍රාහකෙක් හොයාගන්න ඕනේ. ඒ නිසා මේ දාණය හොරකමට වැඩිය බලනකොට හොඳ දෙයක්. කුසලයක්. එහෙම නැත්නම් කවුරුත් හොඳයි කියන දෙයක්. නමුත් මේ දානෙදි කරන්නේ කලයුත්ත කිරීම හරහා චාරිත්‍රයක් හරහා පින් කිරීම. නමුත් ਸਰවඥාන්ත හැම වෙලාවෙම අප්‍රමාදය ගැන කතා කරන්න කියලා තියෙනවා කලයුත්ත කිරීමත් හොඳයි ඊට වඩා හොඳයි නොකල යුතු නොපනත්කම් නොකර සිටීම කියලා. කළ යුත්තේ කිරීම චාරිත්‍ර රැකීම හොඳයි. නමුත් වැරිය යුතු වාරිත්‍ර ධර්ම වලින් වැළකීම ඊට වඩා හොඳයි. වෙන විදිහකට කියනවා නම් සතුම් මරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය, බොරු කීලම්, හිස් වචන, පරස වචන, මත්පැන සහ වැරදි ජීමුට රටාව කියන එක නොකළ යුතු නොපනත්කම්. එතකොට කෙනෙකුට තියෙනවා නම් මට දන් දෙන්න පුළුවන් කාට හරි මෙච්චර ගාණ දන් දෙනවා ඒ වෙනුවට මට ඊට වඩා සත්‍යයක්වත් පීඩම් වෙන්නේ නැතුව සීලයක් සමාදන් වෙලා ඉන්නවා. කොහෙත් යන්න ඕනෙත් නැහැ. අදිෂ්ඨාන කරන එක විතරයි තියෙන්නේ. මම ඊට පස්සේ මම මේ පින් කරපු අද්දකින් ආයෙ හත්තු මරන්නේ නැහැ. අවස්ථාවක් හමුනොත් මම මරන්නේ නැහැ. මම කවදාකවත් ඊට පස්සේ නොදුන් දෙයක් ගන්නෙ නැහැ. මම කවදාකවත් වැරදි ආචාර ධර්ම කාමාචාර කඩන්නේ නෙවෙයි. මම බොරු කියලා හිතචන කතා කරන්නේ. මම ඊට පස්සේ මත්පන් පාවිච්චි කරන්නේ. මම වැරදි ජීවන රටට යන්නේ කියලා ඒ සීල අධිෂ්ඨානට මොනම වේදමක්වත් නැහැ. නමුත් අද ඕන තරම ඕන තැනට ගිහිල්ලා කතා කරන්න දානයකට සම්මාදම තිබුණට සීලයකට කවුද එන්නේ කියලා? අච්චර වියදමක් මොනවාක්වත් නැති වුණාට මනින්න කිරන්න බැරි තරම් කුසලයක් වෙනවා. ਸਰවඥන්සේ සඳහන් කළ තියෙන සීල කුසලය ගැන කතා කරනකොට පාණතිපාතං විරම පටිවිරතෝ බික්කවේ මහා දානං අග්ග දානං අරියස්ස විනයේ ඒක ආර්ය විනයේ මහා දානයක් තමයි සතුන් නොමර අබේ දානෙ දීම. වරකන් නොකර අබේ දානෙ දීම. ඒ වගේම තමයි ඒකෙන් ලැබෙන කුසලය මොනම ක්‍රමයකින්වත් මනින්න බෑ කියලා. ඒ මොකද එක පුද්ගලයෙක් එක චිත්තක්ෂණයක් අදිෂ්ඨාන කරොත් මම සතුන් මරන්නේ කියලා ඒ පුද්ගලයා නිසා බේරෙන සත්ත්ව ප්‍රමාණය නැත්නම් සත්තුන්ට හම්බෙන සාන්තිය ප්‍රමාණ කරන්න බෑ. ලෝකේ සත්තු ප්‍රමාණ කරන්න බැරි නිසා. එක චිත්තක්ෂණයක් අදිෂ්ඨාන කරනවා මම සතුන් මරන්නේ නැහැ. එතකොට ඊ ලැබෙන සාන්තිය ලබන සත්තු ගන්න මනින්න බැරුව වගේ එක චිත්තක්ෂණයක් සිල් දකපුවාම ලැබෙන කුසල චීමා කරන්න බෑ. නමුත් බලන්න බෞද්ධයා දානේ සීලය ගත්තාම මේ අදි කුසලයේ තියෙද්දි කුසලයට කොච්චර එළඹෙනවද කියලා. ඒ නිසා කිව්වොත් එහෙම මේ ජීවිතේ කරගන්න තියෙන උත්තරම කුසලයේ තමයි ඒක සුමානයක් විතර පැත්තකට දාලා සිල් ලකිනේ කියලා. අපි දෙට නිදර්ශන කරුණු කියන්න බෑ. අපි ඇයි ඇයි එන්නේ නැති කියලා අහුවත් මොන්න තරම් දේවල් කියනවද කියලා. ඒ වෙලේ අතපය කඩාගෙන හරි දානෙට පෙළඹෙනවා. මේන මේ දේ කුසලයේ සහ අධි කුසලයේ දෙක අතර මේ සංසන්දනයේදී මේක වෙනස් කරන්න නැත්නම් මේක ජන විඥාණයට යන්න මේක කියලා දෙන්න මචං මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආවත් හරියන එකක් නෑ. කියයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ වැරදිලා තියෙන්නේ කියලා. දාහනේ තමයි ලොකෝ. දාහනේ තමයි මේ බොහොම සමාජශීලී වැඩේ මේ අනුන්ගේ අනුකම්පාව ශීලී හරිම ආත්මార్థකාමීව වැත්ත කරලා තප්පිටත්තත් යන කාට කරන්න බැරිද ඒක නෙවෙයි සාසනෙ කරනවායි කියලා කියන්නේ දන් දෙනවායි කියලා ඕකම තමයි කතාව ඊට පස්සේ සිල් රකින්න කෙනෙකුට කිව්වොත් එහෙම ඔය සීලෙ කොහොමඩක්වත් අල්ලගෙන ඉන්න බෑ හිත හදන්න නැතුව ඔය සීලෙන් කරන්න හදන කාය වචන දෙක විතරයි හිත හදන්න නැතුව කියලා සිල් රකින්න කෙනා සමාජයට පෙළඹෙනවා කියන එක භාවනාවට පෙළඹෙනවයි කියන එක ඉතාමත්ම කලාතුරකින් වෙන්නේ. නමුත් සමාධිය එක චිත්තක්ෂණයක හම්බෙන ආනිසංස සීලත් එක බලනකොට මහාදි කුසලයක්. සමාධිය තියෙනවා මට්ටම්. ඉතින් අන්නේ වගේ අවස්ථාවල් තියෙද්දී අපි මේ ලාමක කුසලයට බැඳීමට මොන්න තරම් නිදහසට කරනු කියනවාද කියලා බැලුවොත් මේකට බලපාන ප්‍රධාන හේතුව මේ අරතිය කියන චෛතසිකය. අපි හිත හරියට තර්ක කරනවා, හරියට පෙළඹෙනවා කාල කළ යුතු ලාමක කුසලය අනිවාර්යම කළ යුත්තක් කියලා. අධි කුසලය කොච්චර දෝ මඟ ඇරෙනවා. මිච මේක බණ කිව්වට හෝ ආදර්ශ දුන්නට හෝ ඒ පුද්ගලයා තුල පෙළ ගැස්ම එනකන් තේරෙන්නේ නැහැ. අන්නේ පෙළ ගැස්ම එන්න කුසලේ සහ අධි කුසලේ වෙන් කරගෙන අධි කුසලයට හැකිතා සාක්ෂි දීමේ ශක්තිය එන්න ආසනම ධර්ම විදියට සර්වචන්සේ පෙන්වන්නේ ආර්ය වංශ ධර්ම. ආරිවංශ ධර්මයේ දන්න කෙනා හැම වෙලාවෙම සංසාර බයේ සංවේගය ඇති කරගෙන අධිකුසලයේ ලං වෙනකොටම අදෙසරයක් කල්පනා කරන්නේ ඒකට යනවනම් මේ පෙත දවස් 6න් 7න් ඉවර කරතයි. නැත්නම් අවුරුදු 7න් ඉවර කරන්න පුළුවන්. සතිපට්ඨාන සූත්‍රයේ කෙලින්ම සර්වත්‍ංශය සඳහන් කරනවානේ. අවුරුදු 7න් ඉවර කරන්න බැරි මොකද අපිට මේ කුසලයේ සහ අධිකුසලයේ දීපහම අපි নানা ආකාර තර්ක කරලා අධිකුසලයේ පැත්තකට දාලා මේ කුසලයටම පෙළඹෙන ගතිය තියෙනවා. ඉතින් ඒක කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි මේ කෙලස් කියන්නේ ඕනෝකට තමයි. මෙච්චර ලස්සනට මේක පැහැදිලිව වෙන් කළා තියේදී අපි අර ලාමක කුසලයේ යගේ කිරීමට හේතු තර්ක ගේනවා. ඒක නැති කරන්න ඕනේ නම් ඒත් මේ සමාජය පිළිබඳව නම් විශ්වාසයක් දෙන්න බෑ. Tamanට Taman නැති කරගන්න ඕන නම් හැම වෙලාවෙම Taman පාවිච්චි කරන සිව්පසේදී නිතරම කල්පනා කරන්න ඕනේ මම මේ දේ පාවිච්චි කරන්නේ මොන ප්‍රෝජනෙටද ඒ ප්‍රෝජනේ ප්‍රෝජනෙන් පිට අතිශෝක්තියකටවත් සුඛෝභෝගීතර නැතුව ඒයින් සතුට වෙන ගතිය තියෙනවා නම් ඒ මනුස්සයා මේ සිව්පසේ සඳහා ගොඩාක් වෙලා නාස්ති කරන්නේ. මේ කැමරට ඇඳුමට ගෙදරට ඒ වගේ දේවල් වලට මුළු දවසමත් ගත කරලා අතිකාල සේවාවල් කරමින් ගන්ධනව තල්ලා රට රාජ්‍ය වලින් ගිහිල්ලා හම්බ කරගෙන ඕකේ දඟලන්න දෙයක් නැහැ. ආන්නේ අගයන් ආඩම්බරය සකස් කරගන්න නැති විඤ්ඤාණ කද්දාකවත් ජීවිතේ දවසකට පැයක් වෙන් කරන්න පුළුවන් කමක් හම්බෙන්නේ භාවනාව සඳහා. මාසයකට සුමානයක් නැත්නම් සුමානකට දවසක් කද්දාකවත් වෙන් කරන්න. මොකද හැමදාම සිව්පසේ මධිකමෙන් පෙළෙනවා. ඉතින් මේක තමයි සංසාරේ දිගටමත් ගියේ හරස්කඩත් මෙච්චරයි. ඉතින් යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් ඒ අර්ථය කියන চৈতසිකේ පැත්තකට දාලා භවනා රාමෝ හෝති භවනා රතෝ කියන විදිහට මේ කයට හොඳ දීලා මදි හිතටත් ඩිංගිත්තක් කන්න දෙන්න ඕන. කයට විතරක් හේවනක් දීලා මදි හිතට පොඩ්ඩක් හේවන දෙන්න ඕනේ. කයට විතරක් ඇඳුම් ගඳලා මදි හිතට විතරක් ඇඳුම් ගඳන්න ඕනේ කියලා මේ මේ පැත්තට හැරෙන්නේ මේ ආරිවංශ සූත්‍ර දේශනා වගේ ධර්මතාවරහ තමයි. ඉතින් ඒ බුදු පණ්ඩිත සංශ මේකෙන්ද මන්දන ඒ ධර්ම කොටස අරගෙන තියෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා මිනිස්සෙගේ ආහාර ජීවිතය රකිත ගියාම මිනිසා ඝන ද්‍රව ආහාර වායුමති මේ ශරීරයේ කොච්චරක්වත් අපි ආහාර දෙනවනේ ඝන ආහාර දවසට තුන් වේලක් ගන්නවා ගිහියෙක් වශයෙන් ද්‍රව යම් කිසි ප්‍රමාණයක් ගන්න ඒක හුස්ම ගන්න. ඉතින් මේ තුනේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ සත්‍යයේ ආහාර පිළිබඳව ලියපොත මෙලා දෙසිංහටත් ඇවිල්ලා තිබුණා. මේ කටෙන් ඇවිල්ලා පස්සෙන් එලි වෙච්ච පිට වෙච්ච ආහාර මේ වෙනකොට ලොරි රෝඩ් කීයක් වෙන්නේ නැද්ද කියලා. කෝච්චි පෙට්ටි කීයක ආහාර දැන්න ගිහිල්ලාද කියනවා මෙහෙන් ඇවිල්ලා පල්ලෙහින් යනවා. මේක ඒ වගේ නිකන් එක පැයක් පැය හතරක් ඇතුළත කොම්පෝස්ට් එකක් දිරන්න මාස 3ක් යනවා. මේක පැය 5 යනකොට දිරනවා. දිනන පල්ලෙහාට දාන. ඉතින් කච්චරක කට අරගෙන ඉන්නවා. එන්නේ ඒක තමයි තියෙන්නේ. ඥානানন্দ සාංශේ කිව්වාර පල්ලෙහා තියෙන චිත්‍ර වෙනුවට අඳින්න ඕනයි කියලා උස කන්දක් උඩ හාමුදුර කෙනෙක් කට ඇරගෙන ඉන්නව 10 15 දිනක් විතර කර තියාන බත් ඇටයක් ගෙනලා තල්ලු කරන කට ඇතුළට. අන්න ඒක බෙන්දුවොත් සංවේගයේ 15 වෙයි කිව්වා මේ කෑමට මේ දවල් කෑවට රැ වෙනකොට බඩගිනි. රැ කානකොට හෙට උදේ වෙනකොට බඩගිනි. මේකට ව්‍යාවෘත වෙන එකේදී අපි ඩිංගිත්තක්වත් මේ හිතේට ආහාර දීම ගැන මේ කයට මෙච්චර ඝනද්‍රව ආහාර පුරවන්න හදනවා හිතට ආහාරයක් දීම ගැන කල්පනා කරනවා. ඒකෙදි කොච්චර පටලවිල්ලක්ද තියෙන්නේ කියලා බලන්න. අපි කයට දෙන ආහාර ඝන ආහාර සඳහා දවසින් ජීවිකාවෘතියට බඩ රසාට පැය කීයක් ගත කරනවද කියලා බලන්න. නමුත් මනුෂ්‍ය ජීවිතයේ සෞඛ්‍ය සම්පන්න පැවැත්මට ඝන වලට නෙවෙයි ගොඩක් මේ වැදගත් වෙන්නේ ද්‍රව ටික. සාමාන්‍ය අසෞඛ්‍යම් කියලා කියනවා ඔබ කන දේ හැටියට තමයි අපි විනිශ්චය වෙන්නේ කියලා. නමුත් ඇත්තටම කියනවා නම් මනුෂ්‍ය විනිශ්චය වෙන්නේ ගන්න ද්‍රව ප්‍රමාණය. නමුත් ද්‍රව ගැන අපි එච්චර සලකන්නේ ඝන ආහාර පිළිබඳව හරියට මහන්සි වෙනවා. නමුත් ඝන ආහාර නැතුව මාස 6ක් ඉන්න පුළුවන් මැරෙන්නේ ද්‍රව නැතුව දවස් 7කට වැඩි ඉන්න බෑ. ඒ තරම ඒක ජීවිතයට සම්බන්ධයි. නමුත් අපි ද්‍රව ගැන සැලකිල්ලක් නැහැ. බඩ පුරෝණ එක තමයි බලන්නේ. ඊටත් වැඩි ඉතාමත්ම උත්සන්නයි උග්‍රයි. වාතය වාතය නැතුව විනාඩි 7ක්වත් ඉන්න බෑ. අපි මේ ජීවිතේ කිසිම චිත්තක්ෂණයක් වාතය ගැන හිතලවත් නැහැ. මොකද ඒක නොමිලේ හම්බ වෙන නිසා ඒක පොඩ්ඩ වෙනස් වුණොත් සුළු වෙලාවකින් මැරලා යනවා. මේ තරම් ආහාර පිළිබඳ ඝන ආහාර පිළිබඳ තැකුවට ද්‍රව ගැන නොතැකුවට වාතය ගැන නොතැකුවට ජීවිතයට සම්බන්ධතාවය බලනකොට ඔක සම්පූර්ණ අනිත් පැත්ත තියෙනවා. මේ වගේ සම්බන්ධයක් තියෙද්දී යම් කිසි කෙනෙක් හිත භාවනාවකින් හදනවා කියන පැත්ත අමතක කරලා මේ කයේ ආහාර ටික පිළිබඳව කොච්චර ව්‍යවෘත වෙනවද කියලා බැලුවොත් අපි කොච්චර අකරුණාවන්තද කියලා අහනවා මේ හිත හදන වැඩේට. ඒක නිසා යම් කිසි කෙනෙක් දන්නවනම් චේතනා කායික වශයෙන් හෝ වාචසික වශයෙන් හෝ මානසික වශයෙන් සම්පූර්ණ චේතන නැති වෙච්ච වෙලාවේ පමණමයි හිත සැනසෙන්නේ. හිත සුව වෙන්නේ. හිත gedere ඉන්නේ. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කොයි මොහොතද චේතනා විරහිතව ගත කරන්නේ. ඉතින් මේ හැම වෙලාවෙම හිත තියෙන කොට දාපු මාළුවෙක් වගේ දඟල දඟල දඟල තියෙන කොයි වෙලාවෙ මට සාන්තියක් වෙයිද කොයි වෙලාවෙ මට මානසික අසහන නැති චිත්තක්ෂණයක් හම්බෙයිද කොයි වෙලාවෙ මට විවේකයක් ලැබෙයිද කොයි වෙලාවෙ මට උදකලාවක් ලැබෙයිද කොයි වෙලාවෙ මට විශ්‍රාමයක් ලැබෙයිද කොහොමදක්වත් නැහැ. මොකද මේ කෑම ටික මේ මේකට මහන්සි වෙනවා අර හිතට දෙන ආහාර වේල නැති නිසා ඒ නිසා මිනිස්සුયો අඩු ගානේ සංසන්දනාත්මකව මේ කය හදන්න දඟලන දැඟලිල්ලෙන් යම් ප්‍රමාණයක් හෝ හිත හදන්න යෙදෙව්වොත් ඒ මනුස්සයා කොච්චරක් Tamange ජීවිතේ සුන්දරව ගත කරලා සෞඛ්‍ය මේ කරුණාවන්ත වෙයිද කියලා අහනවා තමයි. ඉතින් ඒක අල්ලවගෙදට කියලා හෝ ආගමික නායකට කියලා හෝ රාජ්‍ය නායකයට කියලා වැඩක් නැහැ. Taman ඒ සඳහා තමන්ම වෙලා ගත්තේ නැත්නම් එකක් මතක තියාගන්න අපි කිට්ටුවෙන් ඉන්න නෑදෑයෝ ඉන්නවනේ අපේ යැපෙන ඔය එක එක්කත් අපේ සුභ සිද්ධි ගැන හිතන්නේ ඒක 100 200ක් සත්‍යයක් ලෝකේ අපි ඒගොල්ලන්ගේ සුභ සිද්ධිය බැලුවට ඒ මිනිස්සු අපෙන් කඩා වඩා ගන්න යනවා මිසක කවදාකවත් මේ හම්බ කරන මනුස්සයාගේ විවේකය ගැන හම්බ කරන මනුස්සයාගේ චිත්ත සාන්තිය ගැන හම්බ කරන මනුස්සයාගේ හුදකලාව ගැන ඒගොල්ලෝ හිතන්නේම නෑ ඒගොල්ලෝ හිතන්නේ එහෙම බෑ අපි ඒව බලපන් ඉතින් ඒ මෝල් වහන්සේ තමන් ගැන හිතන්නේ නැත්නම් ඒ මනසට තියෙන වහකන එක තමයි. නැත්නම් heart attack තමයි. එහෙම නැත්නම් cholesterol තමයි. ඉතින් බුදුරජාණන්සේ පැත්ත කරලා කියනෝක සංසන්දනාත්මක වෙන හිත, කය හදන්න දගලන එකේ යම් ප්‍රමාණයක් හිත හදන්න දෙන්න නම් අපි අර කුසලයක් හම්බෙන වෙලාවේදී වැඩි විවේකයක්, වැඩි විස්රාමයක්, වැඩි හුදකලා බවක් හම්බෙන දිහාට අධි කුසලයේ තේරුම් ගන්න උත්සාහ කරේ නැත්නම් අපි කිසිම ලෞකික විශේෂකින් අපිට උගන්වන්නේ ඒ නිසා යම් වෙලාවක අපිට පුළුවන් වුණා නම් ඒ සඳහා මේ වගේ සත්‍යයක් වෙන් කරගෙන හෝ පැයක් වෙන් කරගෙන හෝ උදව්කරනද ඒක බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා එදා ඉඳලා රහසින් අපිට උගන්වපු පණිවිඩයෝක තමයි. නමුත් ඒක දියුණු පවණු කරගන්න ඒක අදිෂ්ඨාන පූර්වක ඉදිරියට යන්න භාවනාවෙන් විතරක් බෑ. කද්දාකවත් බෑ. ඒකෙන් අපිට එත සකස් කරන්න පුළුවන්. ඒකට අපි පත්‍ය සකස් කරන්න වගේ ඒ ආජීවය සකස් කරගෙන සාමාන්‍ය ලද දෙයින් යපිලා ඇඳුම ගැන ආහාර ගැන සීනාසන ගැන කටයුතු කරොත් එන්න එන්න එන්න අර හිත හදා ගන්න වැඩි හිතට ආහාර දෙන වැඩි අපිට වැඩි වැඩියෙන් උපයන්න පුළුවන් මේකට මායාවේ කිසිම සහයෝගයක් නැහැ එයා පැය 27ට 25ක වැඩ අපට දෙනවා අපි කිට්ටුවන්තෙන් ඉන්න අපේ නෑදෑයෝ කියන කට්ටිය හෝ කිට්ටුවන්තේ ඉන්න මේගොල්ලෝ පැය 25ට 26ක් වැඩ දෙනවා අපට කිසිම කෙනෙක් අනුකම්පාවක් මේ තමන් ගැන අනුකම්පාව තියෙන මිනිසයා අරව කරාරිනවා කියන එක නෙවෙයි. ඒවයි මඟහරිනවා කියන එක නෙවෙයි. ඒ බුද්ධ ආමඳුරෝ කියාපු මේ ක්‍රමයට ටික ටික ටික ටික ඒ හිතට ආහාර දීමේ වැඩපිළිවෙල කරන්න ඕනේ. නිසා ඕනම වෙලාවක මම දැන් මෙතන කියන එකට චිත්තක්ෂණයට හිත ආවන එච්චරමයි ඒ චිත්තක්ෂණය පමණමයි හිතට ස්පාසු දෙන ඉසුබුලන්න පුළුවන් චිත්තක්ෂණ. අනෙක් හැම චිත්තක්ෂණයකම අපි ඉන්නේ චේතනා භරිතව. අපි ඉන්නේ ගොඩ දාපු මාළුවෙක් වගේ. අපි ඉන්නේ දැන් මොලේ කැන්සර් එකක් තියෙනවායි කියලා පණිවිඩයක් හම්බෙච්ච මිනිස්සෙක් කොහොමද ගත කරන්නේ? තම මාස දෙකකින් මැරෙනවා කිව්වට පස්සේ අන්නේ වගේ තමයි. ඒ නිසා අපි කයට දක්වන මේ තරම් සැලකිල්ල, ජීවිතයට දක්වන මේ තරම් සැලකිල්ලේ 100ට ගතියක් ගතිය ප්‍රමාණයක් හෝ ඒ සතිය පිහිටවනවනම් අර්ථිය මැඩලනවනම් වර්තමාන මොහොතේ ගත කරනවනම් ඒ සඳහායි මේ අවතුම් පැවතුම් ටික ਸਰවචන්සේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක අපි භාවනා කරන්ට දඟලනවා අවතුම් පැවතුම් සකස් නොකර. අපි භාවනා කරන්න දඟලනවා ඉන්ද්‍රිය සංවරයක් නැතුව. අපි භාවනා කරන්න පොරකනවා ප්‍රතිසම්මිශ්‍රිත සීලේ නැතුව. ඉතින් මේවා කරන්න ගියාම වෙන්නේ මොකද්ද? ඒ කර මේ කෝච්චියක් කෝච්චි පාරේ බස් එකක් ගෙනියන්න හදනවා වගේ ඉතින් දඩබඩස් දඩබඩස් තමයි. ඉතින් මේ මනුස්සයාට පේන තියෙන්නේ මේ භාවනා කරන්න ගියාම හරියට කරදරේමයි. ඉතින් කියනවා මේ වැඩ හොඳ වැඩ කරන්න ගියාම මාර බලවේගෙමයි. හොඳ වැඩ කරන්න ගියාම මාර බලවේගෙන එක නෙවෙයි තියෙන්නේ. ඒ ගමනට යනකොට අවශ්‍ය කරන අඩුම කැඩුම ටික භාවනාවෙන් පමණ සම්පූර්ණ වෙන්නේ. සරුවචනාංශේ සාරාංශකේ කල්පලක්ෂයක්මගේ පෙරම් පුරලා භාවනාවෙන් අපි ආරම්භය ලැබලා දෙනවා. පෙන්ලා දෙනවට කර හැකි කියලා. ඒක දියුණු වේගට එනවනම් එයා පොඩ්ඩක් නතර වෙලා මම කියන භාවනා නතර කළා නෙවෙයි වටපිට සකස් කරලා බලන්න ඕනේ. ඒකට අවශ්‍ය පසුබිම අවශ්‍ය අඩුම කඩුම ටික සකස් කරන එක තමයි බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ. බුද්ධෝත්පාද කාලයක නොවි අපිට භාවනා කරන්න බැරිකමක් නැහැ. මමද ටෙක්නික් එක නැති වෙන්න පුළුවන්. භාවනා කරලා හරියන්නේ නැහැ. මොකද පරිසරේ නැහැ. දැන් අපිට බුද්ධෝත්පාද කාලයක් වෙලත් අපි මේ ආජීවය ගැන සලකන්නේ නැත්නම්, ඉන්දිය සංවරය ගැන සලකන්නේ නැත්නම්, ප්‍රතිසන්නිසිය ගැන සලකන්නේ නැත්නම් ඇටයක් ගෙනියලා ගලක් උඩ බැල කරන්න හදනවා වගේ. ඇටි සජීවීකම තිබුණට කද්දාකත් මුල් බහින්නේ ඒ මුල් බැහිම සඳහා බුදුහාමුදුරුව වෙනම බණ කියන්නේ ඒක කියන උඹලගේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරපළා පාවිච්චි කරලා මෙන්න මේ වගේ දේවල් නිකන් පරිස්සම් කරලා ඒ සිල්පද සීල විතරක් නෙවෙයි ආජීව පාරිශුද්ධ සීලය ප්‍රත්‍යසන්නිස්සිත සීලය ඉන්දිය සංවර සීලය වගේ දේවල් වලින් අනුග්‍රහ නොකළොත් හිතයට වැඩිය ජීවිතය අමාරුවටපත් වෙනවා හිතයට වැඩිය ගැටුම් ඇති කරනවා හිතයට වැඩිය ලෙඩ රෝග ඇති කරනවා ඒ නිසා ඒව හොඳ ලකුණු නමුත් ඒවට පිළියම් තියෙන්නේ කල්පනා කරලා නෙමෙයි අපේ සම්ප්‍රදාය හරහා ਸਰවචනාංශ මෙහෙම දීපිතයක්. ඒ නිසා මේ වාගේ මේ ආජීව සකස් කරගන්න වැඩ තමයි පාවිච්චි කරන ප්‍රතිපිලිබඳව ඇවතුම් පැවතුම් හා ඉඳුරන් පිළිබඳව සංවර භාවය ඇයි මේක ඉඳුරන් අසංවරයට නොකියන්නේ කියලා ප්‍රශ්නයක් නගන්න ඉඩ තියෙනවා. ওই බණ කියන්න ඕනේ අපි ටිකක් හරි ඉන්දියා සංවරගත කප්පිය නේද? ඇයි අපිට ওই බණ කියන්නේ ඒවා කියන්න ඕනේ ඉන්ද්‍රයන් අසංවරයට නේද කියලා. කවදාකවත් නෑ. මේක යන්තම් හරි තේරෙන්නේ මේකට දැනටමත් හිත යොදලා තියෙන දැනටමත් ඉන්දිය සංවරයට හිත යොදපු අයමයි. දැනටමත් ප්‍රතිසන්නිස සීලය පිළිබඳව හිත යොදපු අයටමයි. දැනටමත් මේ ආජීවය පිළිබඳ හිතපු අය විතරයි. මොකද භාවනා කරන මනුස්සයා නැවත නැවතත් තමන්ගේ ජීවිතය පිළිබඳව පුනරාවලෝකනය කරනවා. එයාට ප්‍රස්තාව වැඩි මේ වගේ ਸਰවචනංශෙ පෙන්නපු අර සාසනික ලක්ෂණ අනුව හැඩ ගැහෙන්න. ඒ නිසා මේ බණ ගල්ලුඩ තැම්පත් කරලා හරියන්නේ සරුපලෝකෝණ තැම්පත් කරන්න. ඒ වගේම එහෙම කරන කෙනා මන ආහන ගමන් භාවනා කරන ගමන් කල්පනා කරන්න ඕනේ මම මට මේ වැනි අවුරුදු 2600ක් වරන සාසනයක මෙන්න මේ වගේ කාර්යභාරයක් මේ වගේ භූමිකාවක් මට හම්බෙලා තියෙනවා නම් ඒක ඇත්තටම සංසාරේ හම්බෙච්ච විශාල ආශිර්වාදයක් හරියට දන්ත ධාතුන් වහන්සේගේ වත හම්බුණා වගේ. එචා ඒ වගේ වෙනකොට නොපැකිල ඒ ආජීව සම්බන්ධ කොටසුත් භාවනා සම්බන්ධ කොටසුත් ලදලද අවස්ථාව විදිහට යන්න හදන එක තමයි සෝහි තත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිෂ්ඨෝ කියලා කියන්නේ. එයි උපරිම අවස්ථාව ගන්නවා. දක්ෂ වෙන්න ඕනේ, අනලස් වෙන්න ඕනේ, සම්පජඤ්ඤේ. නුවණින් කල්පනා කරන්න ඕනේ, සතුටුමත් වෙන්න ඕනේ. එතකොට ඒක හර සරපොලයක ඇට දැම්මා වගේ පැලවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ මහසිසාරෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ 2500ක් ශාසනය පැවතුනේ අන්නේම හිතර විනියගේ පපුවේ මිස චෛත්‍යවල නෙවෙයි. පෙරහැරවල නෙවෙයි. පූජනීය ස්ථානවල නෙවෙයි. එහෙම ශාසනිකර දැනනමත් අපකප වෙලා වැඩ කරන ගමන් තමයි තේරෙනවා මට යමක් කළ හැකි මම කරන දේෙන් ප්‍රතිඵල තියෙනවා කියලා අන්නේ එවැනි ඒ සීල අධිශීල කරන සමාචිත්ත භාවනා අධිචිත්ත භාවනා කරන ප්‍රඥා භාවනා ආදි ප්‍රඥා කරන මනසගේ පපුවේ මිස ශාසනය වෙන කොහෙවත් නැහැ. ඒක නිසා ඩිංගිත් අක්කර තමයි තෙතමනියක් දැනෙනවනේ මේ පැත්තට. ඒ භාවනා පැත්තෙමුත් ආජීවයේ පැත්තෙමුත් සකස් කිරීමෙන් අර බාහිර ජන විඥානයේ විශාල ශාසනයත් තමන්ගේ ශාසනයත් අලුත් වෙට පටන් අර ගන්නවා මේ කාරණේ මට දැන් ඉදිරියට තියෙන භූමිකාව මොකද්ද කියලා හරියට වටහා ගත්තොත් මට නිතරම මතක් වෙන්නේ සරුවචනanse වැඩ ඉන කාලේ ජේතවනාරාමේ හිටියත් එකයි අද මේ ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කේ මේ හිටියත් එකයි මේක තේරුම් ගත්තේ නැත්නම් තමයි හිතන්නේ බුදුහාමුදුරු ළඟ හිටියොත් ලේසි වෙයි බුදුහාමුදුරු නැති නිසායි බැරි වුණේ කියලා මෙයා තන්නේ කර හුදු ප්‍රමාද කතා තමයි යම් දවසක මේ හම්බෙච්ච දුහුරය හම්බෙච්ච ඒ ඒ මේ භූමිකාව හරියට තේරුම් ගන්න කටයුතු කරන්න පටන් අරගත්තොත් මම ඊයේත් මතක් කරා වගේ එදාට වැඩිය අද තියෙන ලොකු අවශ්‍යතාවයක් මේ ශාසනය දිගට පවත්වාගෙන යෑමේ. ඒ නිසායි මේ භාවනා කරන අයටම මේක මතක් කරලා කරලා තියෙන්නේ. මොකද මේ සරු භූමිය තමයි මේ ඇට පැලවෙන්නේ. ඒ නිසා තව තවත් උනන්දු වෙලා සතියත් වඩන්න. සමාධියත් වඩන්න. ප්‍රඥාවත් වඩන්න වඩන ගම හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ මම ඊට වැඩිය අද ඉන්දියා සංවරයක ඊට වැඩිය අද ආහාර ඇඳුම්, ගෙවල් දොරවල්, බෙහෙත් පිළිකර පිළිබඳව ප්‍රතිසන්නිෂ්ඨ සීලය ඒ වගේම අවතුම් පැතුම් වල යම් වෙනසක් ඇති කිරීම සඳහා මට ඊට ප්‍රස්තාවක් ලැබුණොත් ඒ සඳහා කළ යුතු ඒ කලමනා කටයුතු කරන්න දෙසරයක් කල්පනා කරන්න. දෙසරත් එපර බාන්න තු ඉදිරියට යන්න එහෙම නැත්නම් සද්ධාව කුසල ඡන්දයක් බවට පත් වෙන්න, පත්‍ත්‍ච කුසල ඡන්දයක් අධිමුඛයක් බවට පත් වෙන්න අද මේ ආර්යවංශ සූත්‍ර ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සරසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා